දැන් මම හිතන්නේ අදත් ප්‍රශ්න ටිකක් ලැබිලා තිනවා. පෙරවන් සන්නයි ස්වාමීන් වහන්සේ ඊයේ අපහසුතාවයකටපත් කරා නම් සමා වෙන්න අපි සියලු දෙනා වෙන මේ සමා වෙනසේක නෑ කිසිම අපහසුතාවයක් නෑ ඒකත් පොඩි සතුටකුත් තියෙනවා මේ අර මේ එක එක වාහනකට නැත්නම් එහෙම මේකම දේ අහනකටත් නේ නිකන් ඒක මේ වෙන් කරලම තිබ්බයි ප්‍රශ්න තුන වහන්සේගෙන් අහලා තමයි මම කිව්වේ නෑ ඒකට කිසි ගැටලුවක් නෑ දේරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස ආනාපාන භාවනාවේ යෙදී සිටිද්දී සමහර අවස්ථාවලදී හිසෙහි යම්කිසි කම්පන තත්වයක් ඇතිවේ එය විනාඩි දෙක තුනක් පමණ පවතී ඒ විපස්සනාව ආරම්භ කිරීමේ මූලාරම්භයක්ද ස්වාමින් වහන්සේ කරුණාකර මේ පහදා දෙනෙමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මට පොඩ්ඩක් මුලින් දැනගන්න පුළුවන්ද ප්‍රශ්න කීපයක් කීයක් ලැබිලා තියෙනවද? ඔව්. සමහරෙන් 13ක් තියෙනවා. ප්‍රශ්න 13යි. හොඳයි. දැන් කෙලින්ම හැබැයි ආනාපානේ පටන් අරගෙන සුළු වේලාවකින් කම්පන ආපු ගමන් අපි ඒක පාට එතෙන්ට යන එකේ තරම් සුදුසු නැහැ. ටිකක් ආනාපානේ හරහා ආනාපාන සතිය දියුණු කළා ටිකක් හුස්ම සංසිඳනකන් ඉඳලා සංසිඳුණාට පස්සේ අපිට පුළුවන් යොමු වෙන්න ওই වගේ කයේ දැනෙන විවිධාකාර දැනීම් විපස්සනාවකට නගන්න. එහෙම නැත්නම් ඒ දිහා බලාගෙන ඉන්න. මේවට සිද්ධ වෙන්නේ මොකද කියලා බලන්න යොමු වෙන්න පුළුවන්. හැබැයි අපි එකපාරටම දැන් ආනාපානය බලන්න ගිහිල්ලා අපි ඒකේ හුස්ම රැල්ලක් දෙකක් බලලා ටක් ගාලා අතන දැනෙන වෙන දෙයකට පැන්නොත් අපිට ටිකක් මේ ඉන්ද්‍රිය ධර්මයන් එහෙම නැත්නම් විශේෂයෙන්ම සතිය ගොඩනගා ගන්න අමාරු වෙනවා. හැබැයි පස්සේ සතිය හොඳට දියුණුනාට පස්සේ සෑහෙන මට්ටමකට වැඩුණාට පස්සේ නම් කමක් නැහැ. කෙලින්ම මූල කර්මස්ථානයේ සුළු වේලාවක් රැඳිලා ඊළඟට අපිට ඍජුවම යම්කිසි මේ වගේ කයේ සංවේදනයක් සංවේදනාවක් ඔස්සේ එහෙම නැත්නම් චිත්තානුපසනාවකට යනවා නම් ඒ ඔස්සේ අපිට යන්න පුළුවන්. ඉතින් මේ කතා කරන යෝගියා ඉන්න තැන අනුව තමන් දැන් කොයි කොච්චර කාලයක විතර ඉඳන් භාවනා කරනවද? කොයි තරමකට සතිය දියුණු වෙලා තියෙනවද? ඉතින් අර අපි සාමාන්‍යයෙන් භාවනාවේදී කතා කරන දැන් මුලින්ම ආස්වාසය දැනගන්නවා ඊළඟට ප්‍රස්වාසය දැනගන්නවා ඊළඟට මේ ආස්වාස ප්‍රස්වාස අතර වෙනස දැනගන්නවා ඊළඟට ආස්වාසයේ මුලැමැද අග දැනගන්නවා ප්‍රස්වාසයේ මුලැමැද අග දැනගන්නවා ඉතින් මේ විදිහට අපිට යන්න තියෙනවා එක්තරා අන්දමක ක්‍රමානුකූල පාරක එහෙම ක්‍රමානුකූල පාරක ගියොත් තමයි අපිට මේ සතිය හොඳට ස්ථාවරව එහෙම හොඳ මට්ටමකට දියුණු කරගන්න පුළුවන්. ඊළඟට ඕකත් ඔහොම කරගෙන යනකොට ඊළඟට ඔන්න ආනාපානිය සංසිඳෙන්න ගන්නවා. එතකොට මේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරගන්න බැරි මට්ටමකට අපිපත් වෙනවා. ඉතින් ඊටත් එහාට තමයි මේ අපි දැන් බුදුරජාණන් වහන්සේ ඔක බොහොම පැහැදිලිව අධියර කීපයකින් විස්තර කරනවා. මුලින් අර දික් වශයෙන් දැනගන්නවා, ඊළඟට කොට වශයෙන් දැනගන්නවා, ඊළඟට සබ්බකාය පටිසංවේදී කියලා මේ මුළු ආනාපානයම දැනගන්නවා. හුස්ම රැල්ල දෙකම දැනගන්නවා. ඊළඟට පස්සම්භයං කාය සංඛාරං කියලා මේ ආනාපානය සම්පූර්ණ සංසිඳීමකටපත් වෙනවා. ඊට පස්සේ තමයි අපි සාමාන්‍යයෙන් විපස්සනාවකට උත්සාහ කරන්නේ. ඒ නිසා බලන්න මේ අහපු කෙනා මේ මට්ටමකට ගිහිල්ලා නම් ප්‍රශ්නයක් නැහැ ඍජුවම විපස්සනාව පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් ඉවසලා අර මූලිකව يعني අපි ගොඩනගාගත යුතු මට්ටමකට අපේ මේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙනකන් පොඩ්ඩක් එක්තරාන්දමකින් මේකේ මේ මුලදි තියෙන ටිකක් සමත ප්‍රදේශයක් තමයි. අපි එකපාරටම විපස්සනාවකට නැඹුරු වෙන්නේ මුලදි ටිකක් මේකට සමතයට බරයි. මොකද අපේ අපේ හිතේ යම්කිසි සංසිඳීමක් තියෙන්න ඕනේ මේ මේ වැඩේ කරන්න. හැබැයි තවත් කෙනෙකුට ඉතින් ඍජුවම ටක් ගාලා මේක ආනාපානේ බල බල ඉන්න ඕන්න සිතුවිල්ලක් එනවා සිතුවිල්ල සිතුවිල්ලක් කියලා මෙනෙහි කරනවා ආයි මෙතෙන්ට එනවා ආයි මේක බලනවා ඉතින් ඒත් ඒත් ඉතින් එකාතකින් සමතයක් කියලා කියන්න පුළුවන් ඉතින් ඒ නිසා මේ යෝගියා ඉතින් තමන් ඉන්න මට්ටම අනුව තීරණය කරන්න වෙනවා ඍජුවම මේකට මම විපස්සනාවට අත දානවද එහෙම නැත්නම් තවදුරටත් මම පොඩ්ඩක් මූල කර්මස්ථානයේ අසුරු කළා සතිය හොඳට වර්ධනය කරගෙන ඊළඟට එතෙන්ට යනවද කියන එක තීරණය කරන්න වෙනවා. ඔව්. ධාතු තුන මෙනෙහි කරනවා කියලා අපි දැන් මේක ධාතු වශයෙන් දැන් මේක මොකක් හරි අපිටම කම්පන ස්වභාවයක් ඔන්න අහු වුණා. දැන් මම කියපු විදිහට ඕක ගාන කරන ආනාපානේ හොඳට සමතේටපත් වුණාට පස්සේ ඔන්න යම්සි තැනක කම්පන චංචල ස්වභාවයක් මතුවෙන්න ගත්තා. ඉතින් අපිට අපේ සුතමේ ඥාණයෙන් මේක වායෝ ධාතුවේ ප්‍රකට වීමක් කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒක මේ වායෝ වායෝ කියලා මෙනෙහි කිරීමක් නම් නෑ. එහෙම දෙයක් නෑ. මේ මේ ධාතුව මොන විදිහටද හැසිරෙන්නේ? කොහොමද මේක ඇති වෙලා නැති වෙලා යන්නේ? ඒ ඒ ගැන බොහොම මධ්‍යස්ත සිතකින් බලාගෙන ඉන්න එකයි කරන්නේ. එතකොට මේ හැම හැම ධාතුවකම තියෙන ලක්ෂණයක් තමයි මේවා කිසිසේත්ම අපිට වුණා විදිහට නෙමෙයි හැසිරෙන්නේ. අපිට බෑ ඒගොල්ලන්ව මෙල්ල කරන්න. ඉතින් ඒගොල්ලන්ට උමනා වෙලාවට ඒ හේතු සම්පාදනය වෙලා ඇති වෙනවා. ඊළඟට බොහොම ෂණික මොහොතක් පැවතිලා එහෙම්මම නැති වෙලා යනවා. අපිට ඒක කිසි පාලනයක් නැහැ. ඉතින් ඒ හරහාම අපිට මේක දිහා මේ බලන් ඉඳීම හරහාම තමයි අපේ හිතට කාවදිනවා මේ ලක්ෂණ තුන. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුන. එහෙම නැතුව මේක මේ මෙනෙහි කිරීමකින් හිතට කාවද්දනවා කියන එක එක්තරාන්දමකින් නිකන් හිත නිකන් අර තත්ත්වගත කරනවා වගේ කන්ඩිෂන් කරනවා කියන්නේ මේ ඇත්ත වශයෙන් තේරිලා නෙමෙයි. අපි නිකන් કૃතිමව මේක නිකන් ඔබලා දාන්න හදනවා වගේ දෙයක්. එහෙම ඊට වඩා බොහොම ස්වාභාවිකයි අපි මේ දෙක මේ දේ දිහා බොහොම මධ්‍යස්ථ සිතකින් අනුන්ගේ දෙයක් දිහා වගේ බලාගෙන ඉන්නවා. එතකොට අපිට තේරෙනවා මේ මොකද්ද වෙන්නේ කියලා. එතකොට මේ ධාතුන් අර තමන්ගේ සුතමේ ඥාණයෙන් හඳුනගන්න පුළුවන්. දැන් ඔන්න කම්පන චංචන ස්වභාවයක් නම් ඔන්න මේක වායෝ ධාතුවේ ප්‍රකට වීමක්. නැත්තම් ඔන්න තදවීමක්, රළු වීමක්, සැහැල්ලු වීමක්, බරගතියක් නම් ඔන්න පටවි ධාතුවේ ප්‍රකට වීමක් කියලා අපිට සුතමේ ඥාණයෙන් තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒක පවා අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඒක පවා මේ භාවනා කරන වෙලාවේදී අවශ්‍ය නැහැ. භාවනා කරන වෙලාවේදී ඒවා මතුනහම හිතන්න ගියොත් අපි මේක පටවිද මේක තේජෝද කියලා හිතන්න ගියොත් අපි එතනම විචිකිච්ඡාවක් දාගත්ත වෙනවා. අපි නැවතත් මේ පංච නීවරණයන්ට ආරාධනා කළා වෙනවා. ඒ නිසා ඒවා අපිට පස්සේ පුළුවන්. ඒ කියන්නේ අපිට මේ දැනිච්ච දේ මොන ධාතුවද කියලා තේරුම් ගන්න එක භවනා පරයන්කෙන් පස්සේ කරන්න පුළුවන්. ඉතින් භවනා පරයන්කෙදී අපිට කරන්න තියෙන්නේ මේ ලැබිච්ච අත්දැකීම බොහොම සාවධානව බලන් ඉන්නයි තියෙන්නේ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසර පත්මි දෙපා නැමෙද. ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. අප යම් කිසි ක්‍රියාවක් කරන විට එය සතියෙන් කිරීම සුදුසුම ක්‍රියාව බව දනිමි. එහෙත් මට එම ක්‍රියාවන් සමගම හුස්ම රැල්ල සිහිය පිහිටන ලෙසත් දැනේ. එය වරදක්ද යන්න පැහැදිලි කර දෙන්න. දෙක ඇඳට ගොස් නිින්ද එනතුරු හුස්ම රැල්ල වෙත සිත යොමු කරමි. ඒ ගැන ඔබ වහන්සේගේ අදහස දැනගන්න කැමැත්තෙමි. ඔබ වහන්සේට උතුම් නිවන් සුව පතමි. හොඳයි කිසි ගැටලුවක් නැහැ. දැන් අපි ආනාපාන සතිය මූල කර්මස්ථානය කරගෙන යනකොට අපේ හිත එතකොට નિરાයාසයෙන් දැන් එතකොට මේ හුස්ම රැල්ලේ රැඳිලා තියෙනවා. එතකොට අපි වෙනත් කටයුත්තක යෙදෙද්දිත් අපිට මේ හුස්ම රැල්ලටම හිත ඇවිල්ලා තියෙනවා. මේක කිසි ගැටලුවක් නෑ. මේක කිසිම වැරද්දක් නෙමෙයි. ඒක බොහොම හොඳයි. ඊළඟට අපිට සමහර වෙලාවට අපි කරන කාර්ය ටිකක් බහර දూరు කාර්යයක් නම් හිතෙන්දි සමහර විට අපිට ඒ කාර්යයට හිත යොදන්න සිද්ධ වේවි. දැන් උදාහරණයක් විදිහට අපි හිතන්න මේ අපි වාහනයක් එලවනවා, පදවනවා. ඒ වෙලාවේදී අපිට මේ හුස්ම රැල්ලේ හිත තියාගෙන ඒක පදවන්න පුළුවන්ද? ගානට සිග්නල් දාන්න පුළුවන්ද? ඉස්සරහා තියෙන දේවල් බලන්න පුළුවන්ද? ඇක්සිඩන්ට් වලින් වළක්ව ගන්න පුළුවන්ද කියන එක ඉතින් අපි ප්‍රශ්නකාරී ඇත්තටම. ඒක කරන්න ටිකක් අමාරුයි නේද? තමන් තමන් ඒක තේරුම් ගන්න වෙනවා. හැබැයි සාමාන්‍යයෙන් නිකන් පිටිපස්සේ ආසනේ ඉඳගෙන යනවා නම් එන්න කිසි වැටලුවක් නැහැ. එතකොට ආනාපානෙට හිත දාගෙන යන්න පුළුවන්. ඒ නිසා තමන් ප්‍රායෝගිකව බලන්න වෙනවා තමන් කරන වැඩේ නිකන් තමන්ගේ ලොකු මේ සහභාගීත්වකින් තොරව ඒ වැඩේ කරන්න පුළුවන් නම් එතකොට තමන්ට තමන්ගේ ආනාපානෙට හිතාවා කියලා කිසිම ගැටලුවක් නැහැ. හැබැයි යම්සි කාර්යයක් තියෙනවා නම් බොහොම අවධානයෙන් යුක්තව පරීක්ෂාකාරීව කලන්න කරන්න වෙන දෙයක් තියෙනවා නම් එතෙන්ට ඇත්තරම අපි හිතුවේ නැතත් අපිට નિરાයාසයෙන්ම බොහොම හොඳට අපේ සතිය එතෙන්ට පිහිටවනවා. පිහිටනවා සාමාන්‍යයෙන්. ඒක අපි උත්සාහ නොකලත් ඒ දේ සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ආනාපානෙට හිත ආවා කියලා නම් කිසිම ගැටලුවක් නැහැ. ඒක බොහොම හොඳ ලකුණක්. ඊළඟට ඊළඟ ප්‍රශ්نين අහලා තියෙනවා මේ නින්දේදී ඔව් නින්ද යනකම් මේ ආනාපානෙ බැලුවට කමක් නැද්ද කියලා හොඳටම හොඳයි. කිසිම ගැටලුවක් නැහැ. ඒ දේ හොඳටම හොඳයි. ඒ කියන්නේ අපි එතන නිින්ද යනකොනොත් අපි මේ භාවනාවේ යෙදිලා තියෙනවා. එතකොට අපි දන්නේම නැතුව ආනාපාන සතියෙම නිින්ද ගිහිලා තියෙනවා. අතරම බුදුරජාණන් වහන්සේත් කියලා තියෙන ඔය දැන් ආනාපානය හොඳට බහුලීකృత කරා නම් බුදුහාඳුර කියනවා මේ මැරෙන මොහොතේ පවා මේ අවසන් හුස්ම බව සතියෙන්ම පිට වෙනවා කියලා. ඒ තරම් බොහොම ප්‍රබල භාවනාවක් තමයි ආනාපාන සතිය. ඉතින් ආනාපාන සතිය විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ බොහොම අගය කළා. අනිකුත් සියලු භාවනාවන්ට කරන භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දකිනවා. මෙන්න මරණානුස්සතිය පිරිසක් කරනවා, බුද්ධානුස්සතිය තව පිරිසක් කරනවා, ඔන්න අසුභේ තව පිරිසක් වඩනවා. ඉතින් ඔය ඔක්කොම විශාල පිරිසක් ඉන්නවා. මේ සියලු දෙනාටම ඔබින විදිහට මේ සියලු දෙනාගේම અભිවෘද්ධිය පිණිස මම මොන වගේ භාවනාවද දේශනා කරන්න කියලා තමයි ආනාපාන සතිය දේශනා කරන්නේ. ඒ නිසා සෑහෙන්න කියන්නේ අත්‍රම ලාංකික බෞද්ධයාගේ බොහොම ප්‍රබලම භාවනාවක් තමයි ආනාපාන සතිය. ඉතින් අනිත් එක ආනාපාන සතිය වැඩුවා නම් සතර සතිපට්ඨානෙම දිනු වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේම කියලා තියෙනවා. ඊළඟට සතර සතිපට්ඨානෙ දිනුනා නම් ඔන්න සත්ත බොජ්ජංගයන් වැඩෙනවා. සත් බොජ්ජංගෙන් වැඩුවා නම් ඔන්න විද්‍යා විමුක්ති කියන ඒ අපි බලාපොරොත්තු වෙන යම් කියන්නේ යථාභූත ඥානය යථාව දර්ශනය පහළ වෙනවා කියන එක බුදුහාමුදුරු පෙන්නලා දෙනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. ආනාපාන සතිය බහුලීකృత කරා නම් වැඩුවා නම් ඒක මහත්ඵලයි මහානිසංසයි කියන එක බුද්ධ වචනේ තියෙනවා. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන් සක්මන් භාවනාවේ යෙදුණෙමි එවිට බෙල්ල හා මුහුණ දෙස මුහුණ පෙදෙස තද වෙන ස්වභාවයක් දැනුනි. එය පටවි ධාතුවේයි සිටුවෙමි. මුහුණ රත්වන්නට විය. එය තේජෝ ධාතුවේයි හඳුනාගතිමි. පැය භාගයක් පමණ යන විට කෙල උනන්නට විය. ආපෝ ධාතුවේයි සිටිනි. සක්මන් භාවනාවේදී වායෝ ධාතුව හඳුනාගන්නේ කෙසේදයි පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා. ටිකක් වේගේ වැඩි වගේ. ටිකක් වේගෙ වැඩි ගිහිලා තියෙනවා. තව ටිකක් මේ හිමින් යන්න මේ එකපාරට ඔච්චර මේ කියන්නේ අපේ දැනුම දාන්න යන්න එපා. පොඩ්ඩක් මේකෙන් අර මේක එහෙම ඔක්කොම දාන්න ගියොත් අර සක්මන් භාවනාවෙන් ගන්න තියෙන සැහැල්ලුව අපිට එන්නේ නැහැ. මේ පොඩ්ඩක් ඒ නිසා සක්මන් භාවනාව මම නම් හිතන්නේ අපි ධාතුන් මොනවාද මේ කියලා ප්‍රකට කරගන්න යනවට වඩා ඒක අපි මේ සතිය දියුණු කරගන්න උපක්‍රමයක් විදිහට භාවිතා කරනවා නම් ඒක බොහොම හොඳයි. මොකද අපිට පරයන්ක භාවනාව තියෙනවා අපිට මේ ධාතුන් මේකෝ හඳුනා ගැනීම වේවා එහෙම නැත්නම් ඒ ධාතුන්ගේ ලක්ෂණ දැනගන්න එහෙම නැත්නම් ධාතුන් මොනවාද කියන්නේ අපිට කියලා මේගොල්ලෝ මොන විදිහට හැසිරෙන්නේ කියලා තේරුම් ගන්න අපිට පරයන්ක භාවනාව යොදා ගන්න පුළුවන් නමුත් සක්මන් භාවනාවේදී ඊට වඩා වැදගත් අඛණ්ඩ සතියක් හදාගන්නේ කොහොමද මේ කලබල ASCII විවිධාකාර මේ මොකක්ද ඒකට කියන්නේ මේ බාහිර අරමුණු ASCII කොහොමද මම මේ සතිය පවත්වන්නේ මේ කෙලවරේ ඉඳන් එහා පැත්ත කෙලවරට යනකම් මම මේ අඛණ්ඩ සතියක් පවත්වන්නේ කොහොමද අන්න ඒ වගේ ඉලක්ක අපිට තියාගත්තොත් ඒක බොහොම වටිනවා මොකද ඒක ටිකක් අභියෝගාත්මකයි මොකද විවිධාකාර හැල හැප්පීම් අතරේ තමයි අපි මේ කොනේ ඉඳන් ඊළඟ කොනට මේ පියවර ගාන සතිය මේ කඩා ගන්න නැතුව යන්න උත්සාහවත් වෙන්නේ මේක බොහොම වටිනවා. අපි මේකෙදි මේ දැනෙන ධාතුන් ලක්ෂණ මොනවද කියලා අපි හිත හිතා යන්න යනවා කියන්නේ. එතෙන්දී අපි සතියේට මුල් තැන දීලා නැහැ. සතිය මුලින් දියුණු කරගන්න. ඊට පස්සේ පරයන්ක භාවනාවකදී මේ හොඳට සතිය දියුණු වුණාට පස්සේ තමයි අපි ඔන් මේ ওই විදිහට යන්න තියෙන්නේ. එතෙන්දිත් ධාතුන් මොකද්ද මේ කියලා හිතනවා කියන දැන් මේ මේ ප්‍රශ්නේ තියෙනවා හිතනවා කියලා වචනයක්. හිතනවා කියන එක නම් එච්චර ගැලපෙන්නේ නැහැ. අපි මේක අපි දැන් අපි හිතනවා කියන්නේ අපි විතර්කයක් පහල කරා කියන එක. දැන් මොන හරි දෙයක් දැනුණා ආ මේක නම් පටවි තමයි කියලා ඔන්න හිතුවා. <laughs> එහෙම ගියොත් ඒක අපි අර දැන් අර යන ලස්සන්ට මේ වැඩේ කරගෙන යනවා. අපි හිතින් අපේ අර පොතේ දැනුමක් දාන්න යනවා. ඒක එච්චර ගැලපෙන්නේ ඒක සුදුසු නෑ අතර. ගැලපෙන්නේ නෑ සුදුසු නෑ. අපිට තියෙන්නේ මේ බලන් ඉන්න විතරයි තියෙන්නේ. ඒ නිසා අපේ පොතේ දැනුම මෙතන දාන්න යන්න එපා. සක්මන් භාවනාවේදී විශේෂයෙන්ම ධාතුන් හඳුනා ගන්න උත්සාහවත් වෙන්න අවශ්‍ය නැහැ. පරයන්ක භාවනාවේදී ධාතුන් කියලා වචනේත් නැතත් මේ අපි කයේ සිදුවෙන දේවල් දිහා අපිට මධ්‍යස්ථ සිතකින් බලාගෙන ඉන්න පුළුවන් නම් සතියෙන් යුක්තව භාවනා පරයන්කෙන් පස්සේ තමයි අපි මේක ගලපලා බලන්න පුළුවන් අපේ සුතමේ ඥානයකින් මේ මොන මොන ධාතුන්ද මේ ඇත්ත වශයෙන්ම මට ඒ වෙලාවේ ප්‍රකට වුණේ කියලා ඔන්න ගලපලා බලන්න පුළුවන්. මොකද මේ ගැලපීම කරන්න පරයන්කදී කරන්න යනවා කියන්නේ අපි මේ ලබන අත්දැකීම විශ්ලේෂණය කරන්න යාමක්. මේ විශ්ලේෂණය කරන්න යන එක මේ වෙලාවේදී සුදුසු නැහැ. විශ්ලේෂණය කරන්න යනවා කියන්නේ අපි හිතින් විතර්ක හදනවා. අපි තව තව මේ සමහර වෙලාවට මේකේ පැටලෙන්න පුළුවන්. අපිට මේ හරහා දැන් මං ගත්ත තීරණේ හරිද නැත්නම් මේක පඨවි නෙවෙයි මේක තේජෝ හරමේ කියලා. ඉතින් ඔය ඔක්කොම අපි මේ අර ලස්සනට සිද්ධ වෙන වැඩේ අපි ව්‍යාකූල කරගත්ත වෙනවා. බොහොම සරල වැඩක් තියෙන්නේ. අපි මේ අතින් ව්‍යාකූල කරගත්ත වෙනවා. ඒ නිසා සරලව යන්න පස්සේ සුතමේ ඥානය පස්සේ අලුත් කරගන්න පුළුවන්. සැහැල්ලු ගතිය, තද ගතිය මෙනෙහි කරනවා ඒකවත් කරන්න අවශ්‍ය නැද්ද? ඒව දැනගෙන යන්න, ඒව දැනෙන්න ආරින්න. තමන්ට දැනෙනවා. ඒක දැන් තමන්ට දැනෙනකොටම තමන්ට ඉතින් ටක් ගාලා තේරෙයි දැන් තමන් දන්න හින්දා මේ සැහැල්ලු ගතිය කියන්නේ පටවි ධාතුව කියලා දන්න හින්දා ඒක තේරෙයි ප්‍රශ්නයක් නැහැ. එහෙම નિરાයාසයෙන් එනවා නම් වළක්වන්න අවශ්‍යත් නැහැ. ඒ කියන්නේ નિરાයාසයෙන් තමන්ට කියන්නේ දැන් මේ වැඩේ කරගෙන යනකොට નિરાයාසයෙන් වෙනවා. කියන්නේ හිතලා නෙමෙයි ටක් දාලා තේරෙනවා මේක පටවි ධාතුව කියලා තේරෙනවා. තමන් මේ කල්පනා කරලා ගත්ත එකක් නෙමෙයි දෙන්නේ. දැන් මේ දැකි වෙච්ච අත්දැකීම අපි විශ්ලේෂණය කරනවා. මේක මොකද්ද අරක මොකද්ද කියලා අර එතෙන්දි වෙන්නේ අපි විතර්ක හරහා ගත්ත එකක්. එහෙම නෙමෙයි අත්දැකීමත් එක්කම ටක් දාලා තේරෙනවා පටවි ධාතුව. ඒක નિરાයාසයෙන් වෙච්ච දෙයක්. ඒක වළක්වන්නත් එපා. નિરાයාසයෙන් වෙනවා නම් ඒක වළක්වන්නත් එපා. දැනගත්තට ප්‍රශ්නයක් නැහැ. මේ හිතලා ගන්න යන්න එපා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මූලික කමඨාන ආනාපාන සතියයි. මම දිනපතාම උදේ සවස පැයක් හෝ සමහර දිනවල පැය භාගයක් වත් ආනාපාන සතියෙන් යෙදෙමි. නමුත් මට හිතෙන්නේ මම තවමත් එකම තැනකමයි කියා. ස්වාමින් වහන්සේ මට උපදේශක් උපදේශයක් පවසන සීක්වා. ඔබ වහන්සේට උතුම් නිවන සාක්ෂාත් වේවා. භාවනා කාලේ වැඩි කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මේ පැය භාගයක් කියන්නේ ඉතින් මදිනේ නේද? يعني අපිට පොඩ්ඩක් ඒ කියන්නේ මුලදී මුලදී ඉතින් ඔහොම තමයි පටන් ගන්න. ඉතින් Tamanට මේකේ දැන් වොමනාව ඇති වෙනවා. දැන් මේක මේහෙම කළා නම් මදි කියලා ඉතින් දැන් තේරෙන්න ගන්නවා. ඉතින් ටික ටික ඉතින් Taman ක්‍රමසහ විදිය හොයා ගන්න වෙනවා කොහොමද දැන් මගේ මේ භවනා කාලේ මම වැඩි කරන්නේ. ඉතින් ක්‍රමසහ විදිය Tamanම යොදා ගන්න වෙනවා. ඉතින් සමහර ලාවට Taman අනවශ්‍ය විදිහට ඔන්න රූපවාහිනී බලනවා නම් ඔන්න ඒක කපලා දාන්න වෙනවා. ඊළඟට ටෙලිෆෝන් කෝල් වලට ගත කරනවා නම් ඔන්න ඒක කපලා දාන්න වෙනවා. එයාට අනවශ්‍ය දෙයට මේ යාළු මිත්‍රය ඇසුරු කරනවා නම් අන්න ඒකත් නවත්තන්න වෙනවා. ඉතින් රාජකාරී කටයුතු වල ඕවර් ටයිම් කරන්න යනවනම් ඒකත් නවත්තලා ඔන්න මේ වැඩේට දාන්න වෙනවා. ඉතින් ඒ වගේ විවිධාකාර ක්‍රම අපිට හොයාගන්න වෙනවා. මොකද මේකට මූලිකත්වයක් දෙන්න දැන් හිත ඉල්ලලා තියෙන්නේ. හිත දැන් ඉල්ලනවා. දැන් මේක වැදගත් කියන එක දැන් පොඩ පොඩ දැන් Tamanට තේරෙනවා. එතකොට ඉතින් අනිත් වැඩවලට අපි දීපු මූලිකත්වය පොඩ්ඩක් අඩු කළා. මේ වැඩේට මූලිකත්වය දෙන්න ගන්න ඒ හරහාම විතරයි අපිට පුළුවන් මේ මේකට ඉතින් මේ වැඩක් දෙන්න මේ මේකට වැඩි කාලයක් දෙන්න එහෙම නැත්තම් ඉතින් හැමදාම ඉතින් අපි පොඩ්ඩක් ඉතින් දවසෙන් පැය භාගයක් කරනවා. ආයි ඉතින් හිත ඔක්කොම අවුල් කරගන්නවා. ආයි ඊළඟ දවසෙත් පොඩ්ඩක් පැය භාගයක් කරනවා. ආයි ඉතින් ගිහිල්ලා අර පරණ විදිහටම හැසිරෙනවා. ඉතින් ඔය ක්‍රමයේදී නම් හරිම අමාරුයි ඉතින් ලොකු ප්‍රගතියක් ගන්න. ඉතින් ඒ නිසා ඉතින් තමන්ම හිතලා බලන්න ඕනේ. තමන් වැඩි කාලයක් යොදවලා තියෙන්නේ මොන දවසේ වෙන වෙන මොන මොන කටයුතු වලටද? ඒවෙන් බට බැරි මට බැරිද පොඩි පොඩි කාල ටිකක් මේකට මේ යොදා හොයාගන්න. ඊටින් තමන්ම තමන්ගේ දිනචරියාවත් එක්ක හොයලා බලන්න සිද්ධ වෙනවා. මේක වැදගත්. ඒ බව තේරුම් ගන්න. මොකද අපිට මේ ලැබිලා තියෙන බුද්ධෝත්පාද කාලය මේ අපි මේ අහම්බෙන් ලැබිච්ච එකක් නන් නෙමෙයි. මේ මේ මේ පිනා chance එකක් නෙමෙයි මේ හම්බෙලා තියෙන්නේ. <laughs> ඒක තමයි තේරුම් ගන්න ඕනේ. මේක මේ බොහොම කලාතුරකින් හම්බෙච්ච බුද්ධෝත්පාද කාලයක්. ඉතින් දැන් වර්තමානයේ බොහොම හොඳට භවනාව පවතිනවා. දැන් ඉස්සර කාලේ එහෙමනම් බුද්ධෝත්පාද කාලේ තිබුණාට හිතලා බැලුවොත් දැන් ඔය අපේ ඥානාරාම ස්වාමීන් වහන්සේලා එහෙම පටන් ගන්නකොට භවනාවක් තිබිලා නැහැ. උන්වහන්සේලා ගවේෂණය කළා තියෙනවා මොනවාද තියෙන භවනා ක්‍රම කියලා. උන්වහන්සේලා මේ පොත් මේ විවිධාකාර ඔය ආරණ්‍ය සේනාසනවල සැරිසරමින් පොත්ගුල් හොයලා ඒ පොත්ගුල් වල තියෙන මේ පරණ සෙල්ලිපි කියවලා එහෙම තමයි මේ භවනා ක්‍රම මතු කරගෙන තියෙන්නේ. නමුත් අද අපිට වර්තමානයේ ඕන හැටියේ මේ හොඳ හොඳ භාවනා ක්‍රම එහෙම නැත්නම් හොඳ හොඳ කියන්නේ ඍජු ක්‍රම ඇත්තරම අද සමාජය තුළ තියෙනවා. ඉතින් බොහොම එක්තරා අන්දමින් වාසනාවන්ත යුගයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මිනිස්සු අතරත් ඉතින් ලොකු උද්‍යෝගයක් තියෙනවා. ඉතින් මේ යුගයේ අපිට ලැබිච්ච අවස්ථාව උපරිම වශයෙන් ප්‍රයෝජන ගන්න ඉතින් අපි දැනගන්න ඉතින් ඒක තමන් ඒ ඒකට මුලිකත්වයේ දීලා ඉතින් තමන් කටයුතු කරන එක තමන්ගේ යුතුයකමක් වෙනවා. එහෙම නැත්නම් ඉතින් අර බුදුහාමුදුරුවෝ කියන්නේ කනෝ වේමා උපජ්ජගා කනාතීතාහි සෝචಂತಿ නිරයම්හි සමප්පිතා මේ ලැබපු ෂණය ඉක්මවා දෙන්න එපා ඉක්මවලා දුන්නොත් මේක ගිලිහිලා ගියොත් නිරයේ වැඩිලා ශෝක කරන්නයි වෙන්නේ ඔච්චර තමයි කියන්න තියෙන්නේ සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින මම ආනාපාන සති භාවනා වඩන විට දිගු වේලාවකින් පසුව මට උරහිස පිට ආදී තැන්වල තද වේදනාවක් දැනුනි. එවිට එය වේදනාවක් බව වටහා ගනිමින් ඒ ගැන මෙනෙහි කරන විට වේදනාව නැති වී ගියාය. තව දුරටත් ආනාපාන සතියෙහි මෙනෙහි කරමින් සිටන විට මගේ සිරුර මට ඊටම බර වස්තුවක් ලෙස දැනෙන්නට විය. එසේ සෑහෙන කාලයක් තව දුරටත් ආනාපාන සතියෙන් සිටන විට මුළු සිරුරම සැහැල්ලු වී යන බවක් දැනුනි. මම කියා කෙනෙක් නැති බව වැටහෙන්නට තරම් කය සැහැල්ලු විය. තවදුරටත් මෙසේ ආනාපාන සතියෙන් සිටන විට මම සිහියෙන් සිටන නිසා වාඩි වී සිටින බව පමණක් දැනුන අතර වෙන කිසිම දෙයක් ගැන දැනීමක් නැති සැහැල්ලුවක් මට දැනුනි. තවදුරටත් මම භාවනා වැඩි යුතු අයුරු මේ අත්දැකීම් තුලින් පහදා දෙනමින් කාර්ණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණානුභාවරි සරණයි. හොඳයි. කියන්නේ විවිධාකාර අත්දැකීම් ලැබිලා තියෙනවා. ඉතින් දිගට කරගෙන යනකොට ඉතින් තව තව අත්දැකීම් ලැබෙවි. මේ කිසිම දෙයක් يعني සැක කරන්න එපා. මේ භාවනාවෙන් ලැබපු විවිධාකාර අත්දැකීම් මේවා يعني විපරිණාමයකටපත් වේවි. කියන්නේ අපිට හැමතිස්සෙම මේ මේ ටිකම විතරක් හම්බ වෙනවා කියලා නීතියක් නැහැ. ඊළඟ පරයන්කේදී සමහර විට ඊට වඩා වෙනස් අත්දැකීම් අත්දකින්න පුළුවන් වෙයි. ඒ අත්දැකීම් වලත් යම් යම් වෙනස්කම් සමානලාට අත්දකින්න පුළුවන් වෙයි. ඉතින් මේ මේ මේ පිළිබඳව විවෘත මනසකින් භාවනාව දැන් මේ දැන් මධ්‍යස්ථ සිතකින් බලන්න පුළුවන් වීම නිසා තමයි දැන් මේ විදිහට වාර්තා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැන් අපි ඉස්සර කොහොම දෙයක් කරේ නෑනේ. අපිට දැන් සහැල්ලුවක් දැනෙනවා නම් නැත්නම් ඔළුවේ බරගතියක් දැනෙනවා නම් කියනවා මේ මගේ ඔළුව බරයි කියලා කියලා අර ඒ අත්දැකීම අපි අර මමෙක්ව දාගෙන මේ වරද්ද ගන්නවා. අපි මෙතෙන්ට මමෙක්ව ආරෝපණය කරගන්නවා. නමුත් දැන් අපිට ඊට වඩා හාත්පසින්ම වෙනස් අත්දැකීමක් විදිහට මේක හුදු කයේ ක්‍රියාකාරීත්වයක් විතරයි කියලා අපිට මධ්‍යස්තව බොහොම සතිමත්ව මේ දිහා බලන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ ගැන සතුටු වෙලා දිගට කරගෙන යන්නයි තියෙන්නේ. එරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින්වහන්සේ මා පරයන්ක භාවනාවට අරමුණු කරන්නේ මා මෙහි හිඳිමේ සිතා ගන්නා ඉරියව්වයි. අද උදේ පරියංක භාවනාවේදී ඊතා ඉක්මනින්ම සිත සතිමත් වී අරමුණ නැති අවකාශයේ බොහෝ වේලා පැය භාගයක් පමණ රැඳී සිටියෙමි. ඉන්පසු සිත තවත් සතිමත් වී කය ඊතා ලිහිල් වී ගොස් විදුලි ධාරා ඇඟ පුරා යන බවක් දැනුනි. එසේම උර කුහරයේ තදවීමක්ද දැනුනි. මේ தත්ත්වය තරමක් වේලා නැතිව ගොස් සිත තව නැවතත් අවකාශයට යොමු විය. ගත කළ පරියන්කිට ඊතා සැනසිලිදායක වුවත් ඊට පෙර දින ඊට හාත්පසින් වෙනස් තත්වයක් නිරීක්ෂණය කෙරෙමි. එහි තිබූ සියලු දේ වේදනාකාරී විය. දැනුණු වේදනා විපස්සනා කරමින් සිටියේදී ශරීරයේ ගල් ගැහි හුස්ම වරින් වර හුස්ම ගැනීමට බැරි තරම් වේදනාකාරී තත්වයක් මතුවිනි. මේ සෑහෙන වේලා පැවති අතර මම එයට නොබිය මුහුණ දුන්නෙමි. එකම අරුමුණින් හා සිතවිලි වලින් යුක්තව විවිධ පරියන්කවල යෙදීමේදී එකිනෙකට හාත්පසින්ම වෙනස් අවස්ථා අපට ලබා දෙන්නේ ඒ ධාතුන්ගේ ඇතිවෙන වෙනස්කම් අනුවද. කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. ඕ කියලා තමයි කියන්න තියෙන්නේ. දැන් විශේෂයෙන්ම කියන්නේ මේ අපේ තේරුම් ගන්න තියෙන්නේ මේ කය අපි මගේ මගේ කියලා හිතන් හිටියට මේක ඉතින් තනිකරම මේ සතර මහා ධාතුවකට අනුව වැඩ කරන දෙයක්. එතකොට අපි අදගත් ආහාර අනුව ඔන්න කයේ හැසිරීම වෙනස් වෙනවා. එතකොට මේ වටේ පිටේ පවතින ඍතු ගුණය අනුව වැසි කාලයක් නම් ඒ අනුව වෙනස් වෙනවා. ඉතින් උෂ්ණ කාලයක් නම් ඒ අනුව වෙනස් වෙනවා. ඉතින් ඊළඟට අපිට යම්කිසි කයේ යම් යම් ආබාධ ඇති වුණා නම් ඒ අනුව වෙනස් වෙනවා. ඊළඟට ඔය ASCII යම් කර්ම විපාකයකුත් මේකට ඇවිල්ලා හේතු වුණොත් ඔන්න ඒකත් අනුවත් වෙනස් වෙනවා. ඉතින් ඔය වගේ ඊළඟට අපේ මනසේ දුවන්නේ මොන වගේ මානසික තත්වයක්ද? ඒකත් ඉතින් මේ කයේ බල මේ පැවැත්මට බලපානවා. ඉතින් ඔය වගේ විවිධ හේතු නිසා මේ කයේ තියෙන ස්වභාවය වෙනස් වෙනවා. ඉතින් අපි ඉතින් මේකට ඉතින් මගේ කියාගෙන ඉන්නවා. ඉතින් ඔතන තමයි අපි වරද්දගෙන තියෙන්නේ. ඉතින් දැන් අපි භවනාවකින් පුරුදු කරනවා මේ තේරුම් ගන්නවා මේ මොකද්ද මේ ඇත්ත වශයෙන්ම මේ කයේ මේ තියෙන ස්වභාවය. එතකොට බුදුජන් වහන්සේ ඉතින් ලස්සනට කියනවා මේ ඉති අධ්‍යත්තං වා කායේ කායානුපස්සී විහෙරති. එතකොට මේ මේ ආධ්‍යාත්මික කයේ මේ ශරීරය සම්බන්ධයෙන් මේ කායානුපස්සීව මේ කය අනුව බලමින් මේක මේ හුදු කයක් හුදු කයක් මේක මේ ආහාර වලින් මේ බුදුහාමුදුරන් හරි ලස්සනට තියනවා කියනවා මේ ආහාර වලින් බත් කුඹු වලින් පිට්ටු වලින් අරවෙන් මේවෙන් ඉතින් හැදිච්ච ඊට මේ මදුරුව කෑවහම රිදෙන. එහෙම නැත්නම් ලෙඩ ලෙඩ රෝග වැළඳෙන. මෙන්න මේ වගේ කයක් මේ අපිට තියෙන්නේ. මේ කය මොක දැන් මොනාද කරන්නේ? මොන විදිහටද හැසිරෙන්නේ කියලා අපි දැන් මේ සතිමත්ව බලාගෙන ඉන්නවා. ඉතින් මේ හැම දෙයක්ම එතකොට නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒ ඒ தත්ත්වය තමයි අපි අත්දකින්නේ. දැන් අපි අද අත්දකපු දේ ඊට වඩා හාත්පසින්ම වෙනත් දෙයක් ඔන්න හෙට අත්දකින්න හම්බ වෙයි. ඉතින් මේ தත්ත්වය අපි ක්‍රමක්‍රමයෙන් නැවත නැවත නැවත නැවත හුරු කරනකොට ඉතින් අපේ හිතේ අර අපි දැඩිව මේ කය මමයි කියලා අල්ලගෙන හිටියේ ඒක. එහෙම නැත්නම් මේ කය මගේයි කියලා අල්ලගෙන හිටිය ඒ ස්වභාවය ක්‍රමක්‍රමයෙන් බොඳ වෙලා යනවා. මොකද Tamanටම ඇස් පනා පිට තේරෙනවා මම මේ කොයි තරම් මගේ මගේ කියාගත්තත් මෙයා මට ඕන විදිහට නම් හැසිරෙන්නේ නැහැ කියන එක තේරෙනවා. Tamanට මේක ප්‍රත්‍යක්ෂ වෙනවා. අපි මේක පොතකින් පතකින් ඕන හැටි මේක තේරෙනවා. ඒ කියන්නේ පොතකින් පතකින් මේ බැලුවාම බණක් ඇහුවාම ඉතින් මේක ටක් ගාලා තේරෙනවා. නමුත් ඒක අපේ සුතමේ ඥානයක් විතරයි. ප්‍රත්‍යක්ෂව අපිට වැටහිච්ච දෙයක් නෙමෙයි. ඒකයි ඔතන තියෙන වෙනස. අපිට ඉතින් බණහලා මේක කියන්න පුළුවන් මේක නැතිනම් මගේ නෙමෙයි. මේක මේ කොටස් 32ක් තියෙන්නේ. සතර මහා ධාතුවක් තියෙන්නේ කියලා. ඉතින් අපිට තර්කානුකූලව ඕන හැටියේ මේක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. නමුත් එතන ඒ ලබන තර්කානුකූලව අපි කියන දෙයට වඩා අපිම මේක අත්දකලා අත්දකලා භාවනාවක් තුළින් බොහොම එකඟ කරගත්ත මනසක් තුළින් අපි මේකේ සිද්ධ වෙන මේ විපරිණාමය අත්දකලා අත්දකලා ඒ හරහා ඇතිවන ගැඹුරු නුවණ සෑහෙන ලොකු වෙනසක් තියෙනවා. අර සුතමේ ඥාණයට වඩා මේ භාවනාවක් තුළින් ලබන ප්‍රත්‍යක්ෂ ඥානයේ අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මේ හරහා ඉතින් අපේ අපේ හිතේ අර තිබිච්ච දැඩි මමත්වය දුර වෙලා යනවා. ඉතින් ඕක තවදුරටත් ඉතින් ඊළඟට අපි තව තව සියුම් වෙන්න සියුම් වෙන්න. කයේ තව තව දැන් මේ ඇවිල්ලා මේ ටිකක් ප්‍රබල එහෙම නැත්නම් ප්‍රකට වෙනස්කම් මේ හවු වෙලා තියෙන්නේ. ඊට වඩා ඉතින් ඊට මේ සතිය තව තව තියුණු වෙන්න තියුණු වෙන්න. තීව්‍ර වෙන්න තීව්‍ර වෙන්න ඊටත් වඩා සූක්ෂම අන්දමින් මේ කයේ තියෙන වෙනස් වීම වැටහෙන්න ගන්නවා. ඉතින් ඒ ඒ පැත්තකට තමයි භාවනාව යොමු වෙන්නේ. ඉතින් හොඳින් කරගෙන යන්නයි තියෙන්නේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ පෙර දිනේ දේශනා කළ සති ඉන්ද්‍රිය සතිය සහ සති බලය ගැන පහදා දෙන්න. සති බලය සති බලය හඳුනාගන්නේ කෙසේද? ඔබ වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඔව් දැන් අපි දැන් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම පරිණිරවාණයට කිට්ටු වෙනකොට තමන්ගේ දහම ලුහුඬින් එක්තරා අන්දමකින් සංක්ෂේපයෙන් දේශනා කරන්න ගන්නවා විශේෂයෙන්ම අවධාරණය කරන්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්. එතකොට ධර්ම 37ක් වශයෙන් එතකොට මේ ධම පිඬු කරලා පෙන්නනවා. එතෙන්දී මේ සතිය දැන් අපි එතෙන්දී මුලින්ම පටන් ගන්නකොට සතර සතිපට්ඨානෙ. ඊළඟට සතර සම්‍යක්පදාන වීරයන්ගෙන් ඊළඟට සතර ඉද්ධිපාදයන්ගෙන් ඊළඟට පංච ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් ඊළඟට පංච බල ධර්මයන්ගෙන් සප්ත පොජ්ජංග ධර්මයන්ගෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ඊට ඔය ඔක්කොම ටික එකතු කරාම එතකොට ධර්ම 37ක් තියෙනවා. එතකොට මේකේ මේ සතිය කියන එක එකම ධර්මතාවය තැන් 8ක සඳහන් වෙනවා. සතර සතිපට්ඨානේ සතිය තියෙනවා. ඊළඟට පංච ඉන්ද්‍රියවල සතිය තියෙනවා. පංච බලවල සතිය තියෙනවා. ඊළඟට සප්ත බොජ්ජංගවල සතිය තියෙනවා. ආරෂ්ඨාංග මාර්ගෙත් සතිය තියෙනවා. එතකොට මේ අපිට තේරෙනවා එතකොට මේ සතිය ඒ කියන්නේ එක්තරා අන්දමක විපරිණාමයකටපත් වෙනවා. සතර සතිපට්ඨානයෙන් තමයි අපි මේ සතිය අපිට හඳුනා ගන්න හම්බ වෙන්නේ. මොකද්ද මේ සතිය කියන්නේ? කියලා අපිට හඳුනා ගන්න හම්බ වෙනවා මේ සතර සතිපට්ඨාන මට්ටමේදී. ඊළඟට ඕක තව තව දියුණු වෙලා ගිහිල්ලා ඉන්ද්‍රිය මට්ටමට එනකොට දැන් අපිට තේරෙනවා මේ සතිය කියන එක දැන් ඔන්න පිහිටලා තියෙන්නේ. දැන් ඒ කියන්නේ සතිය නැති වුණාමත් එයා දන්නවා. දැන් මට සතිය නැහැ. සතිය තියෙනකොටත් හොඳට දන්න දැන් සතිය තියෙනවා. නමුත් ඔය කතාව භවනා කරන්න කලින් අපිට කිසිම වැටහීමක් නැහැ. මේ සතිය කියන්නේ මොකද්ද කියලාවත් අපි දන්නේ නැහැ. මේ භවනාවක් කරන්න ගත්ත නිසා අපි මේ කොනේ ඉඳන් එහා කොනට සතියෙන් අඛණ්ඩ සතියකින් යන්න උත්සාහ කරපු නිසා තමයි මේ සතිය කියලා අලුත් ධර්මයක් අපි දැන් ඉගෙන ගත්තේ. අපිට අපේ සිතට හඳුන්ලා දුන්නේ. ඊළඟට මේක මේම හඳුන්ලා දීලා හඳුන්ලා දීලා මේක වඩලා වඩලා යම්සි අවස්ථාවකදී අපිට තේරෙනවා දැන් නම් හොඳට සතිය තියෙනවා. දැන් නම් සතිය නැහැ කියලා තේරෙන්න ගන්නවා. මේකත් උට ඉන්ද්‍රිය මට්ටම කියලා කියන්න පුළුවන්. ඊළඟට ඕකත් තව තව දියුණු වෙලා දැන් හිත දැන් තමන් දන්නවා හොඳටම තමන් හොඳට භාවනාත් කරනවා අනිත් කටයුතු මේ කියන්නේ කිසිම මේ කතරයක් උනේත් නැහැ. අකණ්ඩව භාවනාවක් කරගෙන යනවා. හැබැයි සමහර වෙලාවට හිත මේ සතියෙන් නෙමෙයි තියෙන්නේ කියලා තේරෙන්න ගන්නවා. හැබැයි ඒ සතියෙන් මේ සතිය නොමැති අවස්ථාව ගැන කම්පා වීමකුත් නැහැ. තමන් දන්නවා මේක අනිවාර්යෙන් මට හදාගන්න පුළුවන්. මට මේක මම මේක නැවත ගොඩනගා ගන්න ක්‍රමය මම දන්නවා දැන්. අන්න එතෙන්දි එතෙන්දි මේ කවුද අය මේ සරියුත් මහරහතන් වහන්සේ විස්තර කරනවා පමාදේ න කම්පතිති සති බලං කියලා. එතකොට මේ ප්‍රමාදයක් ඇති වුනහම අර වගේ සතියෙන් තොර අවස්ථාවක් මතු වුනහම ඒ ඒ අවස්ථාවේදීත් මේ සතිය නැහැ කියලා කම්පා නොවි තමන්ගේ හිත දැන් පවතින්නේ මේ ඒ කියන්නේ ඒ තරම් සුදුසු අරමුණක නෙමෙයි. ඒත් කම්පා නොවි ඒ ගැන අකම්පිතව ඒ ගැන මේ අනුන්ගේ දෙයක් දිහා බලන් ඉන්නවා වගේ බලන් ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද තමන් දන්නවා මේ සතියට නැවත මේක නතු කරගන්න පුළුවන් කියලා දන්නවා. ඉතින් ඔන්න ඔය වගේ මට්ටමක් තියෙන්නේ. ඉතින් අන්න ඒ අවස්ථාව තමයි එතකොට මේ සති බලය කියලා හඳුන්වන්නේ. ඉතින් ඕක හරියටම රූලක් ඇඳලා මෙන්න දැන් ඔන්න තාම තියෙන්නේ ඉන්ද්‍රිය මට්ටමේ. ඔන්න මේ පොයින්ට් එක පැන්න ගමන් ඔන්න සති බලය කියලා පෙන්වන්න බෑ. ඒක කියන්න බෑ. ඒක ඉතින් අපි ඕක වඩාගෙන යනකොට ඉතින් මේක දහමේ පෙන්නලා තියෙනවා. ඉතින් අපිට ඉතින් හරීම يعني හරියටම ඕක ඉරක් ඇඳලා පෙන්වන්න බෑ. දහමේ පෙන්නලා තියෙනවා. ඔන්න මේ අවස්ථාවකදී ඉන්ද්‍රිය මට්ටමක් තියෙනවා. තවත් අවස්ථාවකදී බල මට්ටමක් තියෙනවා. ඊළඟට තවත් අවස්ථාවකදී ඔන්න බොජ්ජංග මට්ටමක් තියෙනවා කියලා ඔය වගේ අනුපූර්වයෙන් එහෙම නැත්නම් ක්‍රමානුකූලව දියුණු වෙන පාරක් දහම තුල පෙන්වලා තියෙනවා. තේරුවා. දැන් මෙතන අපි භාවනා කරන අවස්ථාවේ සතිය තියෙනවා. දැන් අපි වැඩ කරන් රාජකාරී වලට ගියාම එතකොට ඒ සතිය නැතුව යනවා. අපි කරන්නේ ඒකට ඒකට අවධානය දෙන එකනේ. එතන වැඩ කරනකොට එතකොට ඒ කීවරෙල අපි දන්නවා දැන් භාවනා කරන්න ගියාම අපිට අපහු සතිය වඩා ගන්න පුළුවන්. ඒ වගේ ඒ දෙයත් උදාහරණයකට ගන්න පුළුවන්. මම නම් හිතන්නේ එහෙම දෙයක් නෙමෙයි. එහෙම දෙයක් නෙමෙයි. එතෙන්දි වෙන්නේ දැන් අපි සතියම දියුණු කරද්දී අපිට පුළුවන් සතිය يعني අපි මුලදී තමයි ටිකක් හිමින් ඇවිදලා බොහොම අනික්කුත් කටයුතු ටිකක් හිමින් කළා මේ සතිය කියන ධර්මය අපි ඉගෙන ගන්නවා. ඊළඟට හැබැයි සතිය දිනු කරන්න දිනු කරන්න අපේ මේ සතිය එක්තරාන්දමකින් මේ පුළුල් වෙනවා. පුළුල් වුණාම අපිට මේ එකම අවස්ථාවකදී වැඩ කීපයක් වැඩ කීපයක් කරන්න පුළුවන් හැකියාවක් මතුවෙනවා. ඉතින් එතකොට අපිට කියන්න බෑ මේකේ සතිය නැති බවක් කියන්න බෑ. දැන් ඊළඟට දැන් මම කියන මේ පමාදය කියන එක ඔය ඔය ඔය අවස්ථාවම නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් ලොකු සායනාසයෙන් විස්තර කරන්නේ දැන් දන්නවා මේ නරක තැනක දැන් ඉන්නේ මේ රාග සිතුවිල්ලක දැන් ඉන්නේ. නැත්නම් ද්වේෂ සිතුවිල්ලක දැන් ඉන්නේ කියලා දන්නවා. ඒ තරම් මේ හිත දැන් කියන්නේ පහත් මට්ටමකට වැටලා. හැබැයි ඒත් ගාණක් නෑ. අර නිකන් ඒ කියන්නේ මම දන්නේ කොහොමද කියන්නේ කියලා. දන්නවා මේ දැන් මේක වීතික්කම මට්ටමකට නම් යන්නේ නැහැ කියලා හරීම මේ විශ්වාසයක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් සතියක් නැති වුනහම මුල් කාලෙදී හිතලා බලන්න දැන් අපි කවුරු හරි ඔන්න කවුරු හරි අපි නොදන්න මේ අපිට අකමැති කෙනෙක් හම් වෙලා ඔන්න පරණ දේවල් මතක් වෙලා එයත් අපිට බැනලා ඔන්න අපිට හොඳට හිතේ දේශය යොස්සනවා කියලා හිතන්න. එතකොට අපි ඉස්සර නම් ටක් ගාලා බයිනවා. හිතන්න නිකන් අපි එහෙම අපි කර කරා කළා තියෙනවනේ ඉතින් ඒ වගේ ටක් ගාලා අනිත් මනුස්සයට බයිනවා. නමුත් දැන් සතිය දිනුන මට්ටමේදී දැන් එනවා දැන් සමහරවිට අනිත් මනුස්සයත් බයිනවා දැන් හොඳටම බයිනවා දැන් අපේ අපේ ප්‍රතික්‍රියාවක් ඉල්ලනවා. දැන් දේශෙත් ඇවිස්සලා තියෙනවා. අන්න ඒ අවස්ථාවේදී දන්නවා මං දැන් නම් හොඳටම දැන් යන්න මේ මට්ටම පැනලා තියෙන්නේ දැන් ආසන්නයි කියලා තේරෙනවා. හොඳටම දන්නවා අන්න දැන් සතිය හැබැයි කියන්නේ නෑ මාක්ක. අන්න ඒ වගේ. ඒ කියන්නේ දේශසහගතව බනින්නේ නෑ. Taman දන්නවා ඒ කියන්නේ එතෙන්දී මේ දැන් හිත ද්වේෂයට ගිහිල්ලා අහු වෙලා තියෙන්නේ කියලා දන්නවා. හැබැයි වීතික්‍රම මට්ටමකට මේක උල්ලංඝනය කරන මට්ටමකට යන්නේ නෑ. මොකද දැන් ඒ ඒ කන්ට්‍රෝල් එක ඒ පාලනය දැන් හිතේ ඇති වෙලා තියෙනවා. අන්න ඒ වගේ මට්ටමක් තමයි මට නම් තේරෙන විදිහට මේ සති බලය කියන්නේ. මොකද යා දැන් යා මෙයාගේ යාගේ බල පරාක්‍රමයේ යටතේ තමයි දැන් මේ හිත පවතින්නේ. සතිය දැන් බලයක් බවට පත් වෙලා යා එයාගේ වැටේ තියන් ඉන්නවා මෙයාව. ඊට එහාට යන්න දෙ කඩාගෙන යන්න දෙන්නේ නැහැ. තෙරුවන් සරණයි ගෞරවනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ අවුරුදු 5ක පමණ කාලයක සිට මම ආනාපාන සති භාවනාව කරගෙන යමි. මෙම ආරණ්‍යයට පැමිණ දින 3ක් ගත වී ඇතත් එම කාලයේ ඇතුළත මා විසින් කරන ලද ආනාපාන සති භාවනාවේ දියුණුවක් දකින්නට නොමැත. එනම් ආශ්වාස ප්‍රාශ්වාස දෙස සතියෙන් බලා සිටියද හුස්ම වාර 3ක් 4ක් පමණක් පවතින අතර ඉන් පසු ආශ්වාස ප්‍රාශ්වාස බොඳ වී යන අයුරු දැනේ. මෙසේ විනාඩි 45ක් පමණ සිටියද එසේම සිදුවේ. මෙසේ සිදුවීම භාවනාවේ දියුණුවක් බව ඔබ වහන්සේ විසින් පැවසූ බැවින් එදෙස උපේක්ෂාවෙන් උපේක්ෂා සහගතව බලා සිටීමේ හුස්ම නොදෙනීම තත්පර 15ක පමණ කාලයක් තිබේ. නැවත ආශ්වාස ප්‍රාශ්වාසයට යොමු වෙන. එමෙන්ම මෙවැනි අවස්ථාවක සිදුවන පෙනෙන දේ බලා සිටින්නට කියා පවසා ඇත. ඒ සිදුවන පෙන්න දේ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිලි කර දෙන මෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. දැන් මේ කියලා තියෙන විදිහට නම් ඒ කියන්නේ අපි ක්‍රමානුකූලව ගිහිල්ලා නැහැ. අපි <clears throat> පොඩ්ඩක් ඉතින් ආයේ මුල මතක් කරගත්තොත් දැන් මුලින්ම ඉරියව්වට හිත දාගෙන ඉන්නවා පොඩ්ඩක් පහසෙන් වාඩි වෙනවා වාඩි වුණාම ඔන්න තින් අපි හිතමු එයාට මේ හුස්ම රැල්ල ප්‍රකට වෙනවා එතකොට ඉතින් Taman තේරුම් ගන්නවා දැන් මේ හුස්ම පිට වෙනකොට ආස්වාසයක් සිද්ධ වෙනවා හුස්ම ගන්නකොට සම වෙන හුස්ම ගන්නකොට ආස්වාසයක් සිද්ධ වෙනවා හුස්ම පිට කරනකොට ප්‍රස්වාසයක් සිද්ධ වෙනවා ඉතින් බොහොම සරලයි ওই මට්ටමින් පටන් ගන්නවා මේක අපේ මේ සතිය පවත්වන්න උවමනා කරන නැංගුරමක් කරගන්න අපි මේකට උවමනා කරන අරමුණක් කරගන්න ඊළඟට අපි මේකට තව පොඩ්ඩක් ඉතින් පොර ටිකක් දාන්න ඕනේ. ඒ කොහොමද? මේ මුලින් අපිට තේරෙන්නේ ටිකක් ගොරෝසු මට්ටමක්. ආස්වාසේ නිකම් අර ගොරෝසු කැලේ ටික විතරයි අහුවෙන්නේ. ප්‍රස්වාසයේත් ගොරෝසු කොටස විතරයි අහුවෙන්නේ. එහෙනම් අපි චුට්ටක් මේක තව සතිය දියුණු කරන්න නම් මේක ටිකක් මේ මුල පටන් ගන්න හරියට හරියදිම කොහොමද වෙන්නේ? මේක මේ එක පාටම මට දැන් ගොරෝසුවයි වැටහෙන්නේ. ඊට මේ මීට චුට්ටක් කලින් මේක කොහොමද මොන වගේද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි පොඩ්ඩක් අපිට එයාට අනුග්‍රහ කරන්න සිද්ධ වෙනවා. එතකොට තමයි මේකේ මේ මේ තව තව සතිය සියුම් වෙන්නේ. ඉන්ද්‍රිය තව සියුම් වෙන්නේ එතකොටයි. එතකොට එහෙම වෙලා දැන් එයා මෙහෙම මේ මේ ආශ්වාසය පටන් ගන්න මොහොතේම අල්ල ගන්න මට්ටමකට ඒ අල්ල ගන්නවා කියන්නේ ඒ ඒ මොහොතේම දක්නාසුලුව අපි දැන් මේ හිත එතෙන්ට පවත්වනවා. වැදෙන හරියෙදිම එතකොට ඒ පටන් ගන්න හරියෙදිම හිත පවත්වනවා. ඊළාට ඒ එතනින් පවත්තලා එතන පටන් ගත්ත තැන ඉඳන් අඛණ්ඩව මේක එතකොට හිත වෙන වෙන අරමුණු වල යන්නොදී අපි තියාගන්න ඕනේ. මේ මුළු ආස්වාසේ මුළුල්ලේම ඔන්න බොහොම සියුම්ම පටන් ගත්තා. ඔන්න ටික ටික ටික ගොරෝසු වේගෙන ගියා. හොඳට තීව්‍රව දැනෙනවා. ඔන්න ආයේ ඒක තීව්‍රව දැනීම නැවතුණා. නැවතිලා ඔන්න අවසන් වුණා. ඔන්න අපි හිතමු පොන්චේ හිස්තනකුත් තමයි තේරෙනවා. ඔන්න ආයේ ප්‍රස්වාසයත් බොහොම සියුම්ම පටන් ගත්තා. මේක බොහොම හිමීට ඔන්නට වර්ධනය වෙනවා. වර්ධනය වෙලා ඔන්න ආය අඩු වෙලා ඔන්න පෙනී ගියා. ඉතින් මේ විදිහට මේ මුළු ක්‍රියාදාමයම හරියට නිකන් ඇහත් තියලා බලාගෙන ඉන්නවා වගේ මේ ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. ඒකත් එක්ක නිකන් ඇහ ඇහ පිට ඇහත් තියලා තියන් බලාගෙන ඉන්නවා වගේ මේක බලාගෙන යන්න ඕනේ. ඉතින් මෙහෙම කරොත් තමයි අර ගාන්ට මේ වෙන බාහිර අරමුණු වලින් මිදිලා මුළු ලෝකෙම අතහැරිලා ගාන්ට මේ ආස්වාස ප්‍රස්වාසයට ක්‍රියාවලියටම අපේ හිත එනවා. ඉතින් මේ දේ සෑහෙන කාලයක් යෙදෙන්න ඕනේ. මේ දේ සෑහෙන කාලයක් යෙදෙද්දී තමයි ඊළඟට මේ ආස්වාස ප්‍රස්වාසයේ ඔන්න මුලදී නම් Tamanට හොඳටම තේරෙනවා මේක ආස්වාසය මේක ප්‍රස්වාසය කියලා. ඊළඟට මේ මේ දැනගන්න පුළුවන් හැකියාව ආස්වාසයේ තියෙන ආස්වාසයක් කියලා තේරුම් ගන්න පුළුවන් හැකියාව ප්‍රස්වාසය ප්‍රස්වාසයක් හැටියට තේරුම් ගන්න පුළුවන් හැකියාව බොඳ වෙලා යන ස්වરૂපයක් මතුවෙනවා. ඉතින් ඔය ඔය ඔය ටික Tamanට සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ භවනාව කරලා තියෙනවා. ඉතින් අවුරුදු පහක් කෙරුවට මේ ටික හරියට අපි අල්ලගෙන නැත්තම් එතකොට අපි කාලය ගත වෙලා තිබුණා අපි ක්‍රමවේදය හරියට කරලා නැහැ. ඒ නිසා ක්‍රමවේදය තමුන් තේරුම් ගන්න. මෙන්න මේ විදිහටයි කරන්න ඕනේ. එතකොට මේ කරුණු ඇත්තටම ලොකු සාමිනහන්සේගේ පොත්වල එහෙම ඉතින් බොහොම නිර්වුල්ව තියෙනවා. ඒ නිසා මේ ක්‍රමවේදය තමුන් හොඳින් තේරුම් ගන්න. තේරුම් අරගෙන නැවතත් ආදුනිකයෙක් විදිහට අර Tamanට දැන් නිකන් එක්තරා අන්දමකින් පසුතැවීමක් ඇති වෙලා තියෙනවා මේ මෙච්චර කාලයක් කරනවා තාම මට අහුන්නේ නැහනේ අර ওই වගේ නිකන් ටිකක් පසුගාමී ස්වරූපයක් ඇති වෙලා තිනවා. ඒක අවශ්‍ය නැහැ. කරන්න දෙයක් නැහැ. ඉතින් මට පොඩ්ඩක් වැරදුනා මම ක්‍රමේ වැරද්දගත්තා. දැන් තමයි ක්‍රමේ අහුුණේ කියලා. ඒ ගැන අහුවෙම නැහැ ගැන. ඒ කියන්නේ ක්‍රමේ දැන් තමයි වැටහුණේ කියලා ඒ ගැන සතුටු වෙලා වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. මේ මොකද අපි මේ පසුබෑමකින් යුක්තව නැවතත් මේ වැඩේ පටන් ගත්තොත් ඒකම හේතු වෙනවා මේකේ තියෙන මේ රසය නැති වෙන්න. මොකද මේකේ එක්තරා අන්දමක බොහොම සැහැල්ලු සොම්නස් සහගත සිතක් මේ වැඩේට අවශ්‍යයි. අපි සියලුම ප්‍රශ්න අමතක කරලා ආතතියෙන් තොර වෙලා අපේ හිතේ බොහොම සැහැල්ලු ප්‍රශ්න වලින් තොර ආතතියකින් තොර ප්‍රීතිමත් සිතක් මේ වැඩේට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා ඒ බඳු ඒ බඳු වාතාවරණයක් Taman හදාගන්න වෙනවා. ඒකයි අපි මේ සාමාන්‍ය සීලයක පිළිටන්නේ. Taman ගැතින් කොයිතරම් වැඩ දීලා තිබුණත් ඔන්න දැන් මම සීලයක පිළිටුවා. ඒ ගැන අපි සතුටු වෙනවා. ඊළඟට අපිට වෙන වෙන රාජකාරී දුන්නාට දැන් මම ඒවා ඔක්කොම අත්හැරලා තියෙනවා. දැන් මම මේ වැඩේ විතරයි කරන්නේ කියලා අපි අපේ හිත නිදහස් කරගෙන ඊළඟට බොහොම සැහැල්ලු මනසකින් මේ වැඩේ පටන් ගන්න ඕනේ. එහෙම නැතුව ඉතින් අපි පසුතැවීමකින් පටන් ගත්තොත් හැමදාම එතන තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා තමන් තේරුම් ගන්න යම් යම් වැරදි වෙලා තියෙනවා නම් ඒ ටික හදාගෙන ඉස්සරහට යන්නයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්සේ මම සක්මන් භාවනාවට ප්‍රිය කරමි. එහිදී ඇතැම් අවස්ථාවල වම දකුණ ලෙස මෙනෙහි කරමි. තවත් වේලාවකට পায় තබන ආකාරයේද නැමෙන දිගහැන දිගහැරෙන ආයුරුද මෙනෙහි කරමි. මෙසේ කිරීම සතිය පැවැත්මට බාධාවක්ද පැහැදිලි කර දෙනමින් දෙපා නැමද ඉල්ලමි. <clears throat> මෙනෙහි කිරීම ඇත්තටම මුලදී අපිට ප්‍රයෝජනවත් වෙනවා. මොකද මෙනෙහි කිරීම හරහා අපේ හිත පිට යන එක වළක්ව ගන්නවා. ඒ කියන්නේ දැන් ඔන්න ස්පර්ශ වෙනකොට ඔන්න අපි අපිට ඉතින් පුළුවන් ඔන්න තබනවා කියලා ඉතින් මෙනෙහි කරන්න පුළුවන්. ඊළඟ කයේ යම් තැනක අපි තුන් වේදනාවක් දැනෙනවා වේදනාවක් වේදනාවක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඒ හරහා අපි අර යෝජනාවක් ස්ථිර කරනවා වගේ අපේ මේ හිත එහෙ මෙහෙ යන ස්වභාවය එහෙ මෙහෙ යන හැකියාව අපි තවත් වළක්ව ගන්නවා. වළක්වගෙන අපිට හොඳට මේ වැඩේ හොඳට කරගෙන යන්න අවශ්‍ය කරන වීරය අපි ලබලා දෙනවා. හැබැයි විශේෂයෙන්ම පරයන්ක භාවනාවේදීත් අපි ඉතින් ඔය ක්‍රමවේදයේම යොදා ගන්නවා. හැබැයි ටික වෙලාවක් යනකොට මේ මෙනෙහි කිරීම ටිකක් බරක් වෙන්න පටන් ගන්නවා. ඒක Tamanටම ඉතින් තේරෙන්න ඕනේ. කොයි වෙලාවෙදද මේක බරක් උනේ? මේ මෙනෙහි කිරීම වදයක් වෙන්නේ කොයි වෙලාවෙදද කියන එක Tamanම තේරුම් ගන්නවා. තේරුම් ගත්තට පස්සේ අන්න මෙනෙහි කිරීම හිමීට අතහැරලා දාන්න ඕනේ. එතකොට මෙනෙහි කිරීම මේ දැන් බොහොම හොඳින් ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳීගෙන යනවා. ඒ අවස්ථාවේදීත් මම හුස්ම ගන්නවා හුස්ම පිට ගන්නවා කියලා අපි මෙනෙහි කරන්න ගියොත් ඒක මේ මේ සංසිඳන ආශ්වාසයට බර වැඩි. එතෙන්දී මේ බොහොම සියුම් වෙන්න අර දැන් අර පුංචි මේ බබා නිදා ගන්න යන්නේ. බබා නිදා ගන්න යනකොට ආයි හොල්ලන්න ගියොත් ඉතින් ඔක්කොම අවුල් වෙනවා. ඒ නිසා දැන් මේ නිදා ගන්න යන එක්කනට හිමීට නිදා ගන්න හිමීට එයාව දැන් චුට්ටක් චුට්ටක් කරන කණින් අල්ලලා අයින් කරන්න තියෙන්නේ. ඒ වගේ. ඉතින් තට්ටුවක් දාලා අයින් වෙන්නයි තියෙන්නේ. හැබැයි ආයෙ ඇහැරෙනොත් ඉතින් ආයෙ අන්න ආයෙ දොයි දොයි කියලා පටන් ගන්නවා. <laughs> ඒ වගේ දෙයක් තමයි එතනක් තියෙන්නේ. මේ හුස්ම හුස්ම ගන්නවා පිට ගන්නවා කියන ඉතින් ආයෙ පටන් ගන්නවා. ඒ නිසා මේ තමන්ම තේරුම් ගන්න ඕනේ කොහොමද මෙනෙහි කිරීම යොදාගන්නේ. කොයි කොයි කොයි මට්ටම වෙනකන් පටන් ගන්නෙ, කොයි වෙලාවෙදිද නවත්තන්නේ. ආයෙ අවුල් වුණොත් ආයෙ ඉතින් කිසිම කරදරයක් නැහැ. ආයෙ නැවතත් පටන් ගන්නයි තියෙන්නේ. ඉඳා හිතන්න එපා මේ ආයි මම මුලට ගියා කියලා මේ පසුතැවීමක් ඇති කරගන්න එපා. නැවතත් ආධුනිකයෙක් වගේ මෙනෙහි කිරීමෙන් පටන් ගන්නයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස ආනාපානයට සිත යොදා බොහෝ අවස්ථාවල හුස්ම රැල්ලට හුස්ම රැල්ලට අමතක වී නොදෙනීම නොදෙනීම කය යම් සියුම් චලනයකට සිත යොමු වේ. ඉහෙත් මේ தත්ත්වය එක දිගට නොපෙනී. නොපවති. එවිට මම නැවත හුස්ම රැල්ලට සිත යොදා සතිමත් වෙමි. මෙසේ පැයකට වැඩි කාලයක් ගත කළ හැකිය. ඒ අතර සිතවිලි අල්පව පැමිණි. ඒ ඊට එය වහා හඳුනාගෙන බැහැර කරමි. මගේ ගැටලුව චලනයේ කෙරේ සිත බැහැර වූ විට නැවත හුස්මට සිත යොදා සතිමත් සතිමත් විට නිවැරදි සතිමත් වීම නිවැරදිදයි පහදා දෙන්න. නිවැරදි කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද ඒ කියන්නේ දැන් හුස්ම රැල්ලට හිත යොදාගෙන ඉඳද්දී નિરાයාසයෙන්ම හිත ඊට වඩා ප්‍රකට අරමුණකට ගිහිලා තියෙනවා. ඊට ඒ අරමුණ ප්‍රකට නොවුනහම ආයි හුස්ම රැල්ලට ඇවිල්ලා තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. එතකොට භාවනාව හොඳින් සිද්ධ වෙලා තියෙනවා. මොකද ප්‍රකට තැන තමයි අපි අරමුණු කරගන්න ඕනේ විපස්සනාවේදී. ඒ නිසා ගැටලුවක් නැහැ. වැඩේ හරියට වෙලා තියෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්සේ මම දැන් මෙතන මූල කර්මස්ථානයේ සිට ඉක්මනින් හුස් ඉක්මනින් හුස්ම රැල්ල තුනී වී නොදිනී යයි. මෙසේ සිටන විට කය තැන්පත් වී යයි. සිතට අරමුණු සහ අරමුණු එන බව නොදෙනේ. නමුත් ඒ අතරතුර වැඳීම් සිදුවේ. බුදුගුණ කියයි. මෙසේ කීප විටක් සිදුවේ. නැවත භාවනා අරමුණේ සිටී. සමහර විටක ඇස්සර බලයි. සිනාසේ මේ ගැන පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. ටිකක් ශ්‍රද්ධා චරිතයක් වගේ මේවට නම් තේරෙන්නේ. හොඳයි ඉතින් වරදක් නන්නේ. මේ ඒක ගැටලුවක් නැහැ. හැබැයි ඒ කියන්නේ මේ ටික નિરાයාසයෙන් සිද්ධ වෙනවාද කියන එකයි තේරුම් ගන්න තියෙන්නේ. ආනාපාන සතිය යෙදෙද්දී මේ Taman නිකන් hina හැබැයි එහෙම hina වෙන එකත් හැබැයි සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. hina වෙනවා කියන්නේ මේ අර බොහොම හිතේ හිත සැහැල්ලු වෙනකොට ඒක නිකන් hina වෙනවම නෙමෙයි. අපි කොක් හඬලලා hina වෙනව නෙමෙයි. බොහොම මද මද සිනහරැල්ලක් මතුවෙනවා. ඒක කිසි ගැටලුවක් නෑ. ඒක කිසිසේත්ම ගැටලුවක් නෑ. ඒක බොහොම හොඳයි. දැන් අපි අතර සාමාන්‍යයෙන් ඉන්නවා මේ බොහොම උපේක්ෂා සහගත මනස් මේ ස්වභාවයෙන්ම හිමි වෙච්ච අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට නම් ওই hinaව එන්නේ නෑ. හැබැයි මේ බොහොම පුංචි දෙයට hina යන අය ඉන්නවා. ඒක බොහොම හොඳ දෙයක්. ඉතින් ඒ අයට මේ පොඩ්ඩක් ඉතින් ගාන්න සංසිලනකොට ගාන්න අර ඒත් එක්කම මේ මද සිනාවක් පහළ වෙනවා. ඒක නම් ඔය සිද්ධ වෙලා තියෙන්නේ ඒක බොහොම හොඳයි. ඊළඟට වැඳීම් සිද්ධ වෙනවා කියලා තමයි මට තේරෙන විදිහට කියලා තියෙන්නේ. ඒ කියන්නේ මට තේරෙන විදිහට මේ කියන යෝගියා ටිකක් කර යම් යම් සජ්ජායනා කළ පුරුදු වෙලා හොඳට බුදු ගුණ ගායනා කළා වන්දනා කළා පුරුදු වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒක දැන් හොඳට හිතට කාවැදිලා තියෙනවා. එතකොට අර කාවැදිච්ච ඒ මොකද්ද ආනාපාන සතිය සංසිඳනකොට අර හිත ඒ පුරුදු අරමුණට යනවා. ඒකයි වෙලා තියෙන්නේ. දැන් තමන් තමන් නිකන් එකාතකින් නිකන් ඇබ්බැහියක් වගේ තියෙන දැන්. ඒ ඇබ්බැහියට දැන් හිත සංසිඳනවත් එක්ක දැන් අරමුණක් ඒ තරම් ප්‍රකට අරමුණක් නැහැ. ඔන්න දැන් ටක් ගාලා අර පරණ ඇබ්බැහියට යනවා. එහෙම දෙයක් වෙන්නේ. ඒ නිසා හැබැයි ඒකට දැන් නම් ඉඩ දෙන්න එපා. මොකද දැන් අපි ආනාපාන සතියෙන් අපි දැන් සතිය දිනු කළා අපේ මේ හිතේ තියෙන මේ ඇබ්බැහි තමයි මේ තේරුම් ගන්නෙ. දැන් මෙතනදී වෙලා තියෙන ඇබ්බැහිය නරක එකක් නන් නෙමෙයි. හැබැයි ඒකත් ඉතින් සසර දිගට යන එකක් තමයි හැබැයි. කියන්නේ අපි මේ කුසල් අරමුණක් තමයි දිගට වඩලා තියෙන්නේ. ඉතින් හැබැයි ඊට වඩා මේ සසරෙන් මිදෙන ක්‍රමයක් තමයි අපි දැන් මේ විපස්සනාව හරහා අපි හොයන්නේ. එතකොට අර වගේ හිත අපි නිකන් අතෑරියාම හිත සැහැල්ලුනහම අර වගේ තැනක නතර වෙනවා නම් ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ කුසල අරමුණක හිත තියෙනවා. දැන් ඒතරම් කරදරයක් නැතුව දැන් නැවතත් මේ විපස්සනා අරමුණටම හිත ගෙනල්ලා දාගන්න. දැන් Tamanටම තේරලා තියෙනවානේ. Tamanටම තේරලා තියෙනවා. දැන් ආනාපානේ සංසිඳනකොට ඔන්න යම්සි වන්දනාවකට, සජ්ජහායනාවකට හිත යනවා. බුදුගුණ සිහි කිරීමට හිත යනවා කියන එක දැන් තේරලා තියෙනවා. ඉතින් ඒ ඒ හිත දැන් හිමීට ගෙනල්ලා නැවතත් මේ ආනාපානයම ගෙනල්ලා තියන්නයි තියෙන්නේ. දැන් මොකද අපි ඊට වඩා එහාට යන්නයි හදන්නේ දැන්. මොකද බුදුගුණ මෙනෙහි කිරීම කියන්නේ සමත භාවනාවක්. මානසිකාරය. නමුත් ඊට වඩා ටිකක් ගැඹුරකට අපිම අපේ මේ හිත විශ්ලේෂණය කරන්න අපිවම තේරුම් ගන්න ගමනකට තමයි අපි දැන් මේ විපස්සනාව හරහා නැඹුරු වෙන්නේ. ඒ නිසා මේ ඔය ඔය தത്വයෙන්ම හිත මුදාගෙන, ඒ කියන්නේ ඔය தത്വය ඇතුණාන් පස්සේ ඊළඟ ඉස්සරහට ඊළඟ භාවනා පරයන්කදී සූදානම් වෙලා යන්න. ආනාපාන සංසිඳනකොට ඔන්න මෙයා මේ වගේ වැඩ පටන් ගනීවි කියලා විශ්වාසයෙන් මේ ටිකක් ලෑස්ති වෙලා යන්න. ඒ වැඩේ පටන් ගත්තොත් හිමීට ගෙනල්ලා නැවතත් ආනාපානේ තියන්නයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්ස අප ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගේ කලින් දින අප ශ්‍රවණය කළ පටිගත කරන ලද උපවාන සූත්‍රයේ දේශනාවේදී කයේ ඉරියව්වට චේතනා අවශ්‍ය නැත යනුවෙන් සඳහන් විය. මෙම අදහස පැහැදිලි කර දෙන්න මැනවි. ඔබ වහන්සේට නිවන් සුව පතමි. කයේ ඉරියව්වට කියලා දහන්නේ. කයේ ඉරියව්වට. ඔව් දැන් මේ කයේ තියෙනවනේ මේ විවිධාකාර කායික ක්‍රියාකාරකම් තියෙනවා. ඒවා අපි සහභාගී නොවුනට හිතලා අපි චේතනාපූර්වකව සහභාගී නොවුනට ඉබේ සිද්ධ වෙන ක්‍රියාවන් තියෙනවා. අනිච්චානුගත ක්‍රියා කියලාද කියන්නේ මේ මක් හරි හොඳ වගේ මේ විද්‍යාත්මක වචනිකුත් උකට යොදනවා. කොහොම හරි ඉතින් තේරුම් ගන්න තියෙන්නේ අපේ සහභාගීත්වයකින් තොරව කයේ ස්වාභාවික සිද්ධ වෙන යම් යම් ක්‍රියාවන් තියෙනවා. ඉතින් මේ අපි අවදියෙන් නම් ඉන්නේ මේ ඉරියව්වේ හිත පවත්වනවා එහෙම නැත්නම් ඉරියව්වේ හිත නෙමෙයි ඉරියව්ව ඉරියව්වේ හිත පවත්වන ඉරියව්ව පවතින එක හිත පවත්වනවා නෙමෙයි ඉරියව්ව පවතින එක ඉතින් සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. නමුත් අපිට නිින්ද ගියොත් අපිට මේ ඉරියව්ව පවත්ව ගන්න බෑ. ටක් ගාලා අපි මේ වගේ කියන්නේ ඔළුව කඩන් වැටෙනවා. නැත්නම් අපි පැත්තට ඇලවෙනවා. අපිට නිින්ද ගියොත් ඒ දේ සිද්ධ වෙනවා. නමුත් අපි ඉඳගෙන හිටියොත් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ඒ විදිහටම පවතිනවා. ඒකට අපි හිතලා මුකුත් කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේ මේ හුස්ම ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය මේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඒ වගේ අනිකුත් මේ මේ අපිටම මේ කෙස් ලොම් ආදී වැඩෙන ක්‍රියාවලින් මේ සියලු දේම කිසිසේත්ම අපේ මේ සහභාගීත්වයකින් තොරව ස්වාභාවිකව සිද්ධ වෙනවා. ඉතින් ඒවා ඒක ඒ විදිහට තමයි මේ කය සකස් වෙලා තියෙන්නේ. මේක මේ ස්වාභාවික දෙයක්. මේකත් නිකන් අපි මේ මේ ගහක් කියලා හිතුවොත් දැන් මේ ගහේ ඇතුලේ කෙනෙක් නැති වුණාට මේ ගහ පුංචි පැලයක් වශයෙන් පටන් ගන්නවා ඊළඟට ටික ටික ලොකු වෙනවා විශාල ගහක් බවට පත් වෙනවා ඊළඟට මෝරනවා ඉතින් ඒක මේ ඇතුලේ කෙනෙක් නැහැ ඒ දෙයම මේ කයත් සිද්ධ වෙනවා ඉතින් අපිට වෙලා තියෙන්නේ මේ මේ ඒ වගේ ස්වාභාවික දෙයක් අපි මේ එළියෙන් ඉඳගෙන මම මම මම කියලා කියනවා. ඉතින් ඕකයි ප්‍රශ්නේ. තෙරුවන් සරණයි. මේ අවසන් අපි බලුවට පස්සේ ලැබලා තියෙන මේ ප්‍රශ්නයක් සතිය බල ධර්මයක් පත්වයට වැඩි යටි අවස්ථාව අප හඳුනාගන්නේ කෙසේද? ඔබ වහන්සේ පතනා බෝධියකින් ඉක්මනින් නිවන් සුව. මම ඒක නම් අපි උත්තර දුන්නා. මේක නෑ. දැන් මේ අද දාලා තියෙන්නේ මේ ප්‍රශ්නේ. ඔව් දැන් අද උත්තරය දුන්න? <laughs> ප්‍රශ්න ඉදිරිපත් කරනකොට තරම් අවධානය ගිලිනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දින මගේ භාවනා අත්දැකීම් ඉදිරිපත් කෙලිමි. ඒ අනුව හොඳටම හොඳයි ඔහොම කරගෙන යන මෙන් ඔබ වහන්සේ අනුශාසනා කළේය. ඔබ වහන්සේ කළ ප්‍රකාශනයට තවත් ධෛර්යමත් ධෛර්යමත් කළා. මා තව දුරටත් වැඩි කාලයක් තුළ භාවනාවේ නියැලීමට පටන් ගතිමි. මුලදී සක්මන තුල පාද ඔසවාගෙන යනවා තබනවා යයි සිතූ මට දැන් එසේ සක්මන් කිරීම සිදු නොවේ. ආරම්භ පියවර කිහිපයකින් එසේ ගමන් කළ වහා පාදයේ ඔසවනවා පඨවි ධාතුව ගැටෙනවා පඨවි ධාතුවක ගැටෙනම බව පමණක් දැනේ. පාද ගමන් කරන වේගය වැඩිය. සාමාන්‍යයෙන් මා ඉක්මන් ගමනින් යන අයෙක්මි. මා සක්මන් සක්මන් තුලද මගේ පුරුදු ගමන් විලාසය තුලම සක්මන් කිරීමේ වේගය වැඩි වී ඇත. එසේම පාදයක් ලනුපැදුර මත තබන විට දැනෙන ඝර්ෂණය සිරුර ඝට්ටනේද? ඝර්ෂණය මන්දන තියෙන්නේ. සිරුර පුරා පවතින රුද්‍ර සංසරණය වේගවත් වන බවත් මොළයට හොඳින් රුධිරය ගලාගෙන යන අතර මනස තුල දැඩි ආත්ම ශක්තියක් භාවනාව කෙරෙහි ඇතිවන බවක් සක්මන කෙරෙහි ප්‍රිය බවක් ඇති කරයි. සක්මන් කිරීම වේගවත් වේ. ඔසවනවා ගැටෙනවා පාදයේ තබන බව යන්න පමණක් මෙනෙහි වේ. විනාඩි 10ක් තුල මෙසේ දැනුවත් පසුව ඒ බවද මට නොදෙනේ. එහෙත් සක්මන් කරන බවත් තවත් දිගට සක්මනෙහි යෙදීමට අවශ්‍ය බවක් දැනේ. මෙසේ විනාඩි 15ක් පමණ ගිය පසු මා සුළඟ සුළඟක් හරහා ඉදිරියට ඇදෙනසේ දැනේ. නමුත් මා දෙපසට වැනෙමින් ඉදිරියට සක්මන් කරන බවද මම තේරුම් ගතිමි. මෙසේ මා පැයක් පමණ පැයක් හෝ ඊට වඩා කාලයක් සක්මන් කරමි. පාදයක් හොඳින් පොළොව මත ගැටෙන විට පරයන්කයට යන්නෙමි. පරයන්කේදී මූලික කමඨහන ආනාපාන සතියයි. පරියංකයට ගොස් ආශ්වාස ප්‍රාශ්වාස වාතයේ දෙස සිත යොමු කරනවත් සමගම නිදිමත ගතිය ඇතිවේ. වෙනදා මෙන් ආශ්වාස ප්‍රාශ්වාස දෙස බැලීමක් සිදු නොවේ. ආශ්වාස ප්‍රාශ්වාස යෙදුනත් ඉන් ඔබට වූ වේගවත් ගතියක් මනස තුල දෝලණය වන බවත් කඳ කොටස පරියංක පරියංකයේ සිටියේදී දෙපසට මෙන් ඉස්සරහට පිටිපසට වරින් වර ගැස්සෙමින් නැවත තද කඳ ඍජුව පමණක් පවතින බවද දැනේ. කොඳුවැට පෙළ තුල ඉහළට ඇදෙන ස්වභාවයක් මතුවේ. එහෙත් කඳ කොටස ඍජුව පරයන්කේ සිටින බවද දනිමි. බෙල්ලෙන් උඩ කොටස ඉදිරියට ඇදෙන බවත් සුලං දහරාවක් හරහා ඉදිරියට යන බවත් සිරුරට දැනේ. මට දැනෙන වෙනස ප්‍රකාශ කරන්න අපහසු බවක් ඇත. නින්දක් තුලද නින්දක් තුලට වැටි සිදුවෙන වෙනසක් බඳුව තිබේ. මා අවදි වනුයේද සතියෙන්ය. ඊයේ රාත්‍රී කාලයේදී මෙසේ සිදුවිය. නින්දට ගොස් ඇඳ මත ඉඳගෙන සතියෙන් මූලික කමඨාන තුල තුල සිටීමේ. පසුව මූලික කමඨාන ආන අතහැර ඇඳ මත දිගාවි මෛත්‍රී භාවනාව මූලික කමඨාන ලෙස ගෙන සිටමින් රැය පහන් කළෙමි. මට අතීත අනාගත හෝ වර්තමාන සිතිවිලි හෝ මා පිළිබඳව සිතට නොදෙනේ. සැහැල්ලු ගතියක් දැනේ. මම මේ සම්බන්ධව පහදා මට මේ සම්බන්ධව පහදා දෙනෙමින් දෙපා නැමදී ඉල්ලමි. ඔබ වහන්සේට අමා මහ නිවන් සුවපත් වේවා. ටිකක් දිගයි ප්‍රශ්නේ. දැන් එක එක කාරණයක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් හැබැයි කයටත් යම්කිසි නිදහසක් දෙන්න ඕනේ. මේ අපිට උනන්දු ඇති වුණ පමණින් අපි නිදි වරාගෙන භාවනා කරන්න යන්න එපා. ඒක ඔය ඥානාරාම සාමිනහන්සේ එහෙම බොහොම ඍජුවම කියලා තියෙනවා. විශේෂයෙන්ම ආනාපාන සති භාවනාවේ යෙදෙනකොට මේ අපි මේ කයට යම්සි විවේකයක් දෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ නිදා ගන්න කාලේදී නිින්දට යන එක කිසි ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් පැය හතරක් නිදාගත්තට කිසි ගැටලුවක් නැහැ. ඒ නිසා Tamante උද්‍යෝගයේ ඇති වුණා කියලා කය ඕන්ට වඩා වෙහෙසවලා නිදි වරාගෙන භාවනා කරන්න යන්න එපා. එතකොට එහෙම කරන්න ගියොත් ඊළඟ ඊළඟ දවස ඒ තරම් නැවුම් බවක් නැහැ. ඊළඟ දවසේ නිකන් තෙහෙඩ්ඩු ගතියක් තියෙන්නේ. ඒ නිසා අර තමන් තමන් අර උද්‍යෝගය ටිකක් නුවණ යොදවලා පාලනය කරන්න සිද්ධ වෙනවා. උද්‍යෝගය ඇවිල්ලා තිනවා බොහොම හොඳයි. හැබැයි තමන්ට අවශ්‍ය කරන කායික විවේකයක් අවශ්‍ය වෙනවා. ඊළඟට විස්තර කළා තියෙන මේ විස්තර නම් ඒ කියන්නේ එක ගුණයක් මට ඒ තරම්ම තේරෙන්නේ නැහැ. මොන මොන පැතිවලට ගිහිලා තිනවා කියලා ඒක එක පැත්තක් කියලා මට තේරුම් ගන්න අමාරුයි. හැබැයි දැන් ආනාපාන සතිය සංසිඳුණා කියලා වගේ දෙයක් වෙලා තියෙනවා නම් දැන් තමන් මේ ප්‍රශ්නේ අහපු කෙනා පොඩ්ඩක් තමන් ලබන අත්දැකීමත් එක්ක විමසලා බලන්න. ආනාපාන සංසිඳීමක් ආනාපානයේ සංසිඳීමක් වගේ වෙලා තියෙනවා නම් ඊට පස්සේ මේ වගේ දේවල් පේනවා නම් එහෙම නැත්නම් අත්දකින්නවා නම් ඒක කිසි ගැටලුවක් නැහැ. ඊට අමතරව සෑහෙන කාලයක ඉඳන් භාවනා කරන කෙනෙක් නම් ආනාපානේ සංසිඳින්නත් කලින් කෙලින්ම ඍජුවම මේ විපස්සනාවකට යොමු වෙන්න පුළුවන් නම් ඒකෙත් කිසි ගැටලුවක් නැහැ. තමන්ගේ පරිණත බව අනුව තමයි තමන් තීරණය කරන්න වෙන්නේ මොන විදිහටද දැන් භාවනාව හසුරවන්නේ කියලා. දැන් අපි මුලදී තමයි මූල කර්මස්ථානයක් හඳුල්ලා දෙන්නේ අවශ්‍ය වෙන්නේ. ඒත් පස්සේ පස්සේ ඉතින් තමන්ට හොඳට විශ්වාසය ඇති වුණාම සතිය හොඳට දියුණුනහම මේ මූල කර්මස්ථානයක ඇසුරක් නැතුවම Tamanට ඍජුවම විපස්සනාවකට එහෙම නැත්තම් මේ කයේ සිදුවන විවිධාකාර දේවල් ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය විමසන්න ඒ දිහා බලාගෙන ඉන්න යොමු වෙන්න පුළුවන්. ඒක කිසි වැරද්දක් නැහැ. අනිත් එක මේ සිද්ධ වෙලා තියෙන දේවල් සම්බන්ධයෙන් කිසිම සැකයක් හිතේ නැත්තම් ඒක තමයි ඊළඟට එහාට යන්න තියෙන උපක්‍රමය. දැන් අපි මේ සිද්ධ වෙන දේ සම්බන්ධයෙන් අපි සැක කරනවා නම් මේක ඇයි මෙහෙම උනේ කියලා අපි ප්‍රශ්න කරනවා නම් අන්න එතෙන්දි නැවතත් අර යටපත් වෙච්ච විතර්ක ටික නැවතත් මතුවෙනවා. ඒ නිසා ඒකට ඉඩ දෙන්නේ නැතුව කය මේ කරන විවිධාකාර හැලහැප්පීම් එහෙම නැත්නම් විවිධාකාර දේවල් විවිධාකාර චලනයන් නැත්නම් චලනයන් විතරක් නෙමෙයි විවිධාකාර රඟ දැක්වීම් Tamanට අනුන්ගේ දෙයක් දිහා බලාගෙන ඉන්න වගේ ඒ කියන්නේ අනුන්ගේ දෙයක් දිහා බලාගෙන ඉන්නා වගේ බලාගෙන ඉන්න පුළුවන් හැකියාවක් එනවනම් අන්න ඒක බොහොම හොඳයි. ඔය ඒත් එක්කම තමන්ගේ හිතේ සෑහෙන්න විතර්ක සංසිඳීමක් වෙලා තියෙනවා දැන් විවිධාකාර දේවල් හිත හිත හිත මේ නන්නන්තර වෙලා තියෙන්නේ නැතුව මේ බොහොම හිත සංසිඳිලා හිතේ සමාහිත බවක් තියෙනවා නම් ඒ සමාහිත බවකින් යුක්තව නම් මේ කටයුත්ත තමන්ට තමන් අධ්‍යයනය කරන්නේ. එහෙම නැත්නම් තමන් නිරීක්ෂණය කරන්නේ. ඒ කියන්නේ භවනා හොඳට යෙදিলা තියෙනවා. ඉතින් මේ මේ මම කියපු ගේ කාරණා පොඩ්ඩක් ඊළඟ පාර පොඩ්ඩක් විශ්ලේෂණය يعني පොඩ්ඩක් හිත යොදලා බලන්න. මේ මේ ටික සිද්ධ වෙනකොට හිත නිකන් හිතේ යම් යම් මේ ගැටලු සහගත බවක් සැකසහිත බවක් තියෙනවාද? එහෙම තියෙනවා නම් ඒක අයින් කරගෙන නැවතත් ඍජුව මේ වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. සැක අයින් කළා, බය අයින් කළා වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. ඊළඟට හිතේ ඕන්ට වඩා දැන් මේ වැඩෙත් යනවා. ඒත් සිතුවිලි බහුල වෙලා තියෙනවා නම් අන්නේ සිතුවිලි බහුල බවෙන් අතමිද හිත මුදවගෙන මේ වැඩේ දිහා බලන් ඉන්නයි තියෙන්නේ. ඉතින් ওই වගේ පොඩි පොඩි ක්‍රම ටිකක් යොදා ගන්න සිද්ධ වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ මට මේ සක්මන් කිරීම කරන විට හෝ පරියන්කයට පැමිණියාන් පස්සේ මට කිසිම බාහිර සිතුවිලි කොයි වෙලාවකවත් හිතට ඇතුල් වෙන්නේ නැහැ. දැන් අවුරුදු 3කට අධික කාලයක් සිට මම භාවනා වේදෙන්නේ. එතකොට මට ඒ කිසි දෙයක් නෑ අර මගේ අරමුණ කෙරෙහි දැන් මෙයා සක්මන නම් ඒ සඳහා හිතේ දෙනවා. පරියන්කයට ගියාම ඒ දෙනවා. දැන් මේ ඒ පරියන්කයට ගිහිලා ඉන්නකොට ආස්වාස ප්‍රාස්වාස වාතේ මුලැමැදාග අවබෝධයෙන් බලබලා හිටියට දැන් එහෙම වෙන්නේ නැහැ පරයන්කයට ගිය ගමන්ම මට එකපාරටම අර සිත නිකන් නිවෙන ගතියක් වගේ දැනෙනවා ඒක. නමුත් මම මේ අර මූලික කමඨාන ගැන හිත ඇතුලේ තියෙනවා. නමුත් අර ඒක ගැනම අර මේ මුලැමැදාග සෙවීමක් මොකවත් හිතට දැනින්නේ නැහැ. හරි. එහෙම දැනෙන්නේ නැහැ. ඊළඟට ඔය දැන් ඔය සිදුවෙන සිදුවීම් මට මෙහෙම දේවල් දැනෙනවා කියලා හිතෙනවා. දැනෙනවා ඇඟට. දැනුණාට මට අර ඒක තුලම ඒක පිටිපස්ස යන්න හිතෙන්නේ අර මට අර බලාගත්ත කමටහන දියාම තමයි ඉන්න තියෙන්නේ. ඉන්න හිත ඒ දෙන්නේ. ඔව් දැන් ඒ කමටහන ඉන්නකොට දැන් මේ මෑණියන්ගේ හිතේ මොකද සිතුවිලි ඇත්තෙත් නැහැ. බොහොම හිත සංසිඳලා තියෙන්නේ. තියෙනවා. හොඳයි. එහෙමනම් ඊට එහාට يعني එහාට කියන්නේ දැන් ඔය මට්ටමේදී විශේෂයෙන්ම දැන් ඔය හිත සංසිඳිලා කියන්නේ දැන් හිතේ සිතුවිලි Taman නොදැනුවත්වම කොහොම හරි දැන් ඔය භවනාවේ යෙදීම හරහා හිත දැන් සංසිඳීමකටපත් වෙලා තියෙනවා. කියන්නේ ඔය සමතයක් හරහා නෙමෙයි. දැන් මේ දැන් වසර 3ක් තිස්සේ මේ භවනාව කරලා තියෙනවානේ. එතකොට ඉතින් මේ භවනාව හරහා ආපු ප්‍රගතියක් තියෙනවා. එතෙන්දී සිත මේ විදිහට සංසිඳලා තියෙද්දී දැන් තමන්ගේ ඉරියව්වට වේවා දැන් මේ දැන් විශේෂ අරමුණක් හිතට දෙන්න යන්න අවශ්‍යත් නෑ. දැන් අපි දැන් තමන්ට මුලැමැදාග පේන්න බලන්න ඕනේ කියලා එහෙම කරන්න යන්න එපා. මොකද දැන් එහෙම කරන්න කිසිම උවමනාවක් නෑ. මොකද අපි ඒවා ඔක්කොම කරන්නේ මේ අභ්‍යාස වශයෙන්. ඊළඟට දැන් ඒ ඔක්කොම ටික කිරලා තමයි දැන් මේ මෙච්චර මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ. ඔය මට්ටමේ ඉඳද්දි දැන් කරන්න තියෙන්නේ නම් අර අපි හිතමු දැන් මට ඊට ඉස්සරහට මම මොකද්ද කරන්න ඕනේ? මෙහාට මට මේකේ තාම නැහැනේ මේ මේ මගේ හිත නිකන් 아무තු සමාධියකට තාමපත් උනේ නැහැනේ. මනි මීට තව මොනාහරි දෙයක් මේකේ තියෙනවද? අන්න ඔය විදිහට අපේ හිතේ තියෙනවා යම්සි තෘප්තිමත් බවෙන් තොර ගතියක්. මේ තෘප්තිමත් බවෙන් තොර ගතිය දැන් අපි අයින් කරගන්න ඕනේ. අපේ මේ කියන්නේ හිතර නිකන් ඔය මට්ටමට ආවට පස්සේ බොහොම දැන් හිතත් සංසිඳිලා කයත් සංසිඳිලා ආනාපානය ගැන ප්‍රශ්නයකුත් නැහැ වෙන ලොකු අරමුණක් හිතේ ඇත්තෙත් නැහැ. හිත බොහොම මධ්‍යස්තව අරමුණු වලින් තොරව තියෙනවා. අරමුණු වලින් තොරව තියෙද්දී දැන් හිතට පොඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න මට මේ කිසිම දෙයක් ඕනේ මේ ඉන්න මට්ටම හොඳටම ඇති. කිසිම ප්‍රාර්ථනාවක් ප්‍රාර්ථනාවන්ගෙන් මට දැන් වැඩක් නැහැ. මේ තියෙන එක හොඳටම ඇති කියලා ඇඟ ඒ කියන්නේ කියන්නේ නිකන් ගල් ගැහෙන්න කියන එක නෙමෙයි බොහොම සාවධානව බොහොම මේ කියන්නේ මධ්‍යස්ථ සිතකින් හිතේ චේතනා ඇති කරගන්නේ නැතුව විශේෂයෙන්ම හිතලා මුකුත් ඇති කරගන්නේ නැතුව මුකුත්ම නොකර බලන් ඉන්න තමයි මේ අවස්ථාවේදී තියෙන්නේ. සම්නස දැන් මේ භාවනා කරලා ඉවරලා දැන් නිින්දට ගියත් ආපහු එතන ඇඳේ ඉඳගෙන පරියන්කේම ඉන්න තමයි හිත හිත. එතකොට ඒක පරියන්කේ ඉඳලා ඉඳලා ඉතින් දැන් මම මෙහෙදි වගේන ගෙදෙති වගේන තමයි මට එහෙම පරියන්කේම තමයි එළි වෙනකම තමයි දවස්වලට. ඒක මට නිින්දක් දැනෙන්නේ නැහැ. ඒක මොකක්ද කියන්න මට තේරුමකුත් නැහැ. දැන් මෙහෙදි නම් මම සාමාන්‍ය රෑ එකට හමාර වගේ වෙනකොට මට දැනෙනවා මේ වෙලාව වෙන්න ඇති කියලා අනිත් අයට ඒක මම ඉඳගෙන ඉන්න එක දැක්කොත් ප්‍රශ්නයක් වෙයි කියලා මං අර මූලිකමාට අන අතෑර දාලා මේ ආනාපාන මේ මෛත්‍රී භාවනාව කළා එහෙමම ඇදේ දිගා වෙනවා. ඒ දිගා වුණත් මට නිින්ද යන්නේ නැහැ. ඊළඟට පාන්දර නැගිට්ටාම මට ඒක වෙහෙසක් දැනෙන්නේ නැහැ. හැබැයි මට අනිවාර්යයෙන්ම හොඳ සීතල වතුරකින් නා ගන්න ඕනේ. නාගත්තම ආපවර මුඩ විදිහටම යන්න පුළුවන්. යන්න පුළුවන්. ඒක නටන්නට දැන් කොතනදද මං අර විවේකයේ කියන එක ගැන මට තේරුමක් නැහැ. ඔව් මේ ගැටලුවක් නැහැ. වැඩේ හොඳට කෙරලා තියෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. හිත බොහොම සංසිඳිලා තියෙනවා. දැන් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ නිවන ගැන දේශනා කරද්දී විශේෂයෙන්ම ලස්සන පද කීපයක් විස්තර කරනවා. සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ දැන් සබ්බ සංඛාර සමතේ කියන්නේ දැන් අපි මේ හිතලා කරන චේතනාපූර්වක කරන මේ සියලු සංස්කාරයන් සංසිඳිලා තියෙන්නේ. දැන් මේ මට්ටමක් එක්තරා අන්දමකින් තියෙනවා. ඊළඟට සබ්බූපති පටිනිස්සග්ගෝ මේ අපි දැන් මමය කියලා අල්ලගෙන මමව මමෙක්ව හදන ඒ දේවල් දැන් අතහැරලා තියෙනවා. තණ්හක්කයෝ මේ එක එක දේවල් ගැන අල්ල ගන්න තියෙන ආසාවන් මේ සියලු දේ දුරලා තිනවා. මේ තණ්හාව ෂය වීමක් මෙතන තියෙනවා. විරාගෝ මෙතන දැන් ලොකු ඇල්මක් නැහැ. මේ විරාගී ස්වභාවයක් තියෙනවා. නිරෝධෝ දැන් මේ නිරෝධය කියන්නේ දැන් අපි මේ සිතුවිලි ගත්තොත් මේ සිතුවිලි ඇති වෙලා නැති වෙලා ගිහිලා මේ නැතිවීමම වෙලා දැන් නැතිවීම හරහා ආපු නිරෝධ නිරෝධයක් තියෙන මේ සංසිඳීමක් කියන්නේ මේ නිරෝධයට බරතැනක් නිබ්බාණං කියන්නේ මේ සියලු දේ දැන් නිවීමකටපත් වෙලා දැන් කයේ කයේ සංසිඳීමක් තියෙනවා සිතේ සංසිඳීමක් තියෙනවා හිත නිකන් එක්තරාන්දමකින් නිකන් gedetta වගේ ස්වરૂපයක් තියෙනවා හිතේ කිසිම ආතති ගතියක් නැහැ ඉතින් බුදුරජාණන් වහන්සේ කතා කරන නිවන ওই වගේ ස්වરૂපයක්. එතකොට දැන් අපි වර්තමානයේ හෝ වේවා සාමාන්‍යයෙන් අපි ඒ වුණාට ඊට වඩා ලොකු අමුතු නිවන් අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් බුදුජනන් වහන්සේ පෙන්වන නිවන නම් ඔය දැන් මම විස්තර කරපු නිවන. ඒ නිසා මෑණියෝ තේරුම් ගන්න. ඒත් මේ අපේ හිතේ මේ කෙලෙස් සංසිඳීම, සියලු සංස්කාරයන් සංසිඳීම. ඊළඟට මගේ කියලා අල්ලගත් දේවල් ටික නිකන් අතහැරලා යාම ඊළඟට නිකන් විරාගී හැඟීමක් හිතේ පැවතීම මේක තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන නිවන. ඉතින් අපි ඇත්තටම මේ මේ මෑණියෝ විතරක් නෙමෙයි අපි හැමෝම මේ නිවන එක්තරා අන්දමින් අපි අත්දකිනවා. නමුත් අපි ඒ නිවන නිවන හැටියෙන් තේරුම් ගන්න. ඒකයි තියෙන ප්‍රශ්නේ. බුදුහාමුදුරුවෝ පෙන්වන නිවනට වඩා වැඩි නිවනක් අපි බලාපොරොත්තු වෙනවා. නමුත් අපේ විපස්සනා භාවනාව අනුව විපස්සනා භාවනාවේ යෙදෙනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගය නම් අපි යන්නේ අපි යන්නේ හැබැයි මේ බුදුහාඳුර පෙන්නපු නිවනට. නමුත් අපි එතෙන්ට ගිහිල්ලා ප්‍රපංච කරන්න ගියොත් ඒ කියන්නේ මේ මෙතෙන්ට ගිහිල්ලා අපි මොනවා හරි අහන්න ගියොත් අන්න බුදුහාමුදුරුවෝ කියනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම සරියුත් මහරහතන් වහන්සේ කියනවා මේ නිප්පපංචම් පපංචේති. ප්‍රපංච නොකළ යුතු තැන ඔන්න ප්‍රපංච කරනවා. හරි ලස්සන දෙබසක් ඇති වෙනවා මහා කොට්ටිත මහරතන් වහන්සේයි සරියුත් මහරතන් වහන්සේ අතර. එතෙන්දී මේ මහා කොට්ටිත මහරතන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ගෙන් අහනවා මේ ඇත්තටම මේ අපි වෙනුවෙන් අහලා තියෙන්නේ. අහනවා මේ මේ ඇහෙන් මේ චක්කායතනේ මේ ඇහි මේ ආයතනේ සංසිඳුණාට පස්සේ ඊළඟට සෝතායතනය සංසිඳුණාට පස්සේ මේ විදිහට ආයතන ඔක්කොම ටික සංසිඳුණාට පස්සේ ඊළඟට තවත් මොන හරි තියෙනවද? අට මේ කියනවා එතකොට සරියොත් හාමුදුරුවෝ කියන්නේ මේ ඔබතුමා මේ මේ නිප්පපංචම් පපංචේදී මේ ප්‍රපංච නොකලියුතු තැන ඔන්න ප්‍රපංච කළා තියෙනවා. දැන් එතකොට දැන් මේ කතා කරන්නේ ඒ වගේ தත්වයක්. මේ සියලු සංස්කාර සමතයකටපත් වෙලා සියලු උපදීන් අතහැරලා ගිහිල්ලා තියෙනවා. දැන් තණ්හාවක් ඇත්තෙත් නැහැ. ඉතින් එතකොට මේ ඇත්තටම බුදුහාඳුර පෙන්නපු නිවනක් තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා මේ මේ අවස්ථාවේදී මේ අත්දැකීම බොහොම නිවිච්ච ඒ බුදුහාමුදුර පෙන්නපු ප්‍රතිපත්තියෙන් පෙන්නපු නිවීමක් බව තේරුම් අරගෙන ඉතින් එක්තරා අන්දමකින් සතුටු වෙන්න පුළුවන්. මොකද තමන් යම් මාර්ගයක් වඩලා බුදුහාමුදුර පෙන්නපු උතුම් ප්‍රතිපදාවක ගමන් කළා. ඒ මට්ටමකටපත් වෙලා තියෙනවා. ඒ වගේම මේ මට්ටමේ ඉඳලා හැබැයි දැන් මෑනියොම චෙක් කරලා බලන්න මේ මේ මේ පරීක්ෂා කරලා බලන්න ඊළඟට අපි දුම් වැඩක් කර කර ඉන්නවා මේ වැඩක් කර කර ඉඳද්දිත් තමන්ට මේ සංසිඳීම ගන්න පුළුවන්. දැන් වැඩේ කෙරෙනවා. හැබැයි හිත සංසිඳිලා නිකන් gedere ඉන්නා වගේ ඉන්නවද? ඊළඟට දැන් තමන් ඇවිදින් ඇවිදිමින් යනවා. අපි දුම් සක්මනේ යෙදෙනවා. සක්මනේ යෙදෙද්දිත් නිකන් අරමුණු ලොකුවට අරමුණු කරන්නේ නැතුව මේ සංසිඳීම තුළ නිකන් හිත හරිය නිකන් හදවතට වගේ මේ හිත එහෙම තියාගන්න පුළුවන්ද? ඒක පොඩ්ඩක් චෙක් කරලා බලන්න. ඊළඟට වෙන මොන හරි අපි තුමු වෙන අපිට යෙදිලා හිතලා කරන්න දේවල් තියෙනවා. හැබැයි ඕන වෙලාවක හිතලා ඒ දැන් Taman දන්නවා දැන් මොනවා හිත හිතනවා කියලා දන්නවා. දැනගෙන ඊළඟට ඒ හිතීම අවසන් වුණාට පස්සේ නැවතත් Tamanට ඕන වෙලාවක ෂණිකව මේ තමන්ගේ මේ සංසිඳිච්ච මට්ටමට ගන්න පුළුවන්. ඒ ගන්න පුළුවන්ද මේ මේ මේ කියපු දේවල් ටිකක් පොඩ්ඩක් තමන්ම හොයලා බලන්න. ඒ ටික කළා බලන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. හොඳයි. ප්‍රශ්න ඉවරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. හොඳයි. ස්වාමීන් වහන්සේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මම දැන් මට හරියටම දිනේ මතක නැහැ. අවුරුද්ද එහෙම හය මාස එහෙම මතක නැහැ. පවක් කියන දෙයක් මම දැනුවත් මේ කරලෙම නැහැ කියලා තමයි මගේ මතකෙ හැටි. එහෙම කරන්න බෑ. එහෙම පවක් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. බොරුවක් කියන්න ඉදිරිපත් වෙන්නේ බෑ මොකක් හරි අවස්ථාවක්. එහෙම අවස්ථාවල් ඉදිරිපත් වෙන්නේ නැහැ. එහෙම ඉතින් මගේ හිතේ හැටියට බොහොම මේ සියුම් ලෙසම සීලය ආරක්ෂා කරගෙන ඉන්න මම එතකොට භාවනා කරනකොට ගෞරවනීය ධම්මජීව ස්වාමීන් වහන්සේ වැඩ සිටින අවස්ථාවක මම දැක්කා මේ භාවනාවින්ම විපස්සනා සම්මාදිට්ඨිය කියන එක මම හිතන විදිහට ස්වාමීන් වහන්සේත් එහෙම ප්‍රකාශ කරා වචන නම් මට මතක නැහැ උන්වහන්සේ කීවා දැන් නම් ඉතින් ඔබ මේ භාවනා නොකරත් කමක් නැහැ කියලා ඒ නිකම් විහිළුවට වගේ කිව්වේ. ඇත්තටම උන්වහන්සේ එහෙම විශ්වාස කරනවා මම යම් කිසි අවබෝධයකට ඇවිල්ලා කියලා. ඉතින් ඒ ගැන මම ආඩම්බර වෙනවනේ මං අහන්නේ. දැන් මම හුරු වෙලා තියෙනවා බුද්ධ පූජාව තියන්න දිනපතා ඒ ගමේ තියෙන මේ පොදු තැන. ඒ පොදු තැන ගොඩ නැගුණෙත් අපේ අපි දායක වෙලා අපේ ඉඩම එහෙම ළඟ ගියේ ඉස්සරහම ඉතින් ඒකේ මුල මුල් බුද්ධ පූජාව නේත්‍ර පින්කම් කරන දවසේ දවල් බුද්ධ පූජාව මට තමා පැවරලා තිබුණේ අර උඩ පියන්නේ එහෙම අරගෙන දවුල් ගහ ගහ එහෙම ගෙනිහලා පූජා කරන්න ගේ ඉස්සරහම මට මේක කියන්න නැතුව බැරි නිසා කියන්නේ. එතකොට ඒ වගේ මම දිගටම බුද්ධ පූජාව මං ගෙදර ඉන්නවනම් කළා. ඊට පස්සේ මේ භාවනාවකට හැම එනවනම් මං ඒත් වගකීමෙන් යුතුව ඒ පවරලා ආවා. ඒ ඒ යම් යම් ඒකට හැකියාව තියෙන අයට කරදරයක් නැතුව මේක පවත්වාගෙන යන්න. ඊට පස්සේ මට හිතුණා මම මේකෙන් මිදෙන්න ඕන කියලා ඊට පස්සේ මම දැන් මේකට ඇලිලත් වගේනේ දැන් මේක ඒක බැම්මක් වගේනේ ඒ නිසා මම ඒ කමිටුවා කියනෝ කමිටුවට කිව්වා මම නැති දවස්වලට මේක කාට හරි පවරන්න එහෙම කියලා. එපාර ඒගොල්ලෝ ඒ ඒක එක ක්‍රම සහ විදි වලට පැවරුවා වෙනත් අයට අර බුද්ධ පූජාව. වැඩි දිග වැඩි ඔව් කෙපෙන් කිව්වා. ඉතින් මං අහන්නේ දැනුත් මම පූජා පවත්වාගෙන යනවා. ඒක මගේ සසර දික් කිරීමට හේතුවක් වෙයිද? හොඳයි. <laughs> ඒකයි. <laughs> ඒක තමන්ම තීරණය කරන්න වෙනවා. බලන්න මේ දැන් ඔය පූජාවක් කරද්දී මේ තුල හුඟක් බැසගත්ත මමෙක් ඉන්නවද? ඒ කියන්නේ මම මම මේ බුද්ධ පූජාව කරනවා. මම මේකෙන් ඔන්න ඊළඟ භවයේදී දිව්‍යාත්මයක් ලැබේවා. මට බ්‍රහ්මාත්මයක් ලැබේවා. නැත්නම් මනුෂ්‍යාත්මයක් ලැබේවා. මේ වගේ අර සංසාර වටවලල්ලේ ගෙනියන ප්‍රාර්ථනා තියෙනවාද? මේ වැඩේ කරද්දී නිකන් මේ හරහා ගොඩනැගිච්ච මාන්නයක් තියෙනවාද? ඔය වගේ කරුණු වලින් තමයි තීරණය කරන්න වෙන්නේ මේ මේ හරහා කර්ම සිද්ධ වෙනවද කියලා. එහෙම නැතුව නිකන් Tamanට පැවරිච්ච වගකීමක් හැටියට මේ Taman ගියා මේ ඒ අවශ්‍ය දේවල් සම්පාදනය කරා බුද්ධ පූජාව තිබ්බා. බුදුහාමුදුරන්ට වැඳා. ඉතින් ඒ දේ ගෞරවයෙන් කරා. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒක Tamanට පැවරිච්ච වගකීමක් විදිහට බුද්ධ ගෞරවයෙන් අපි මේ කටයුත්ත කරනවා. ඒ එතෙන්දෙත් ඉතින් අනිවාර්යයෙන් ඉතින් රහත් වෙනකන් කුසල් සිද්ධ වෙනවා. අපිට මේ රහතන් වහන්සේලාට විතරයි කියනවනේ මේ මේ සම්පූර්ණ ක්‍රියාසිත පහළ වෙන්නේ. ඉතින් ඒ නිසා ඉතින් මේ කුසල් සිද්ධ වුණා කියලා බය වෙන්න දෙයක් නෑ. මේ බුදුහාඳුර කුසල් කරන්න එපා කියලා නැහැ. මේ ඒ නිසා මේ අපි මේ එකත්තකින් පරිසම් වෙන්න ඕනේ අර ලොකු සායනාසේ නිතර කියන්න වගේ මේ අධි කුසලය ලාමක කුසලයෙන් යටපත් කරනවා නම් අපි මේ ලාමක කුසල් කරන්න ගිහිල්ලා අධිකුසලයේ කරන්න තියෙන කාලය වැය කරනවා නම් අන්න අපි ඒක කරගන්න හානියක්. අපි තේරුම් ගන්න ඕනේ මේ ලැබිලා තියෙන අවස්ථාවේ මම අධිකුසලයකට යනවා කියන එක ඊට වඩා වටිනවා. ලාමක කුසල අතහැරලා. දැන් මේ පින්වුතුන් ඇවිල්ලා තියෙන්නේ දැන් Tamanට gedara හිටියානම් ඉතින් ඔයිට වඩා විවිධාකාර කුසල් කරන්න තිබුණා. නමුත් ඊට වඩා හාත්පසින්ම ප්‍රබල අධිකුසලයකට තමයි මේ දැන් සමාදන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ Taman නුවණ යොදවලා බලන්න. Taman මේ කරන ක්‍රියාව හරහා Tamanගේ එක්තරාන්දමක මමත්වයක් ගොඩනගෙනවා නම්. එතකොට එතෙන්දී සංසාර ගමනක් තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට එහෙම නැතුව Tamanට පැවරිච්ච වගකීමක් විදිහට නම් කටයුතු කරන්නේ ඒ නිකන් යුතුයකමක් විදිහට නම් කරන්නේ ඒ හරහා ඉතින් මමත්වයකින් තොරව හැකිතාක් මමත්වයකින් තොරව ඒ පිළිබඳව සතිමත් වෙලා ඒ වැඩේ කරන්න පුළුවන් නම් ඉතින් ඒකත් සාමාන්‍ය කටයුත්තක් බවට පත් වෙනවා. ඒ අනුව Taman තමයි තීරණය කරන්න වෙන්නේ. දැන් ස්වාමිනාංශ මමත්තේ නම් මට මං හිතන විදිහට මමත්තේ මුගාක්ම අඩුයි. ඉතාලම අඩුයි. බින්දුවටම බෑලයි කියලා හිතන සමහරලා. එතන ගිහිල්ලා මම වන්දනා කළා ප්‍රාර්ථනා කරන ස්වාමිනාංශ අසරණ ගම්මුන් අසරණ සත්වයාට සේවයක් විදියට මේ ස්ථානයේ මේ රැකේවා කියන ප්‍රාර්ථනය තමයි මගේ තියෙන්නේ. කියන්නේ මිනිස්සු ඉන්නේ විවිධ මට්ටම් වල ඉන්නේ ඒ පූජාවල් කරන්නේ මගේ මුළු පවුලට සෙත වේවා කී ඉතින් මේ සිතට මේ මිනිස්සුන්ට යම් කිසි සහනයක් හරි ලැබෙනවා ඇතිනේ. එහෙම හිතලා එච්ච එපමණ ශාමිනාස මට හිතුණ දැන් අර එහෙම මේ කරන එකේ පිං ඒතර සසර දික් වෙනවද දන්නෙත් නෑ කියලා. එහෙම බලාපොරොත්තුකින් නෙමෙයි කරන්නේ. ටිකක් මෑනියෝ දැන් සතිපට්ඨානය වඩද්දී පොඩ්ඩක් නුවණ දියුණු කරන තව පැත්තකට යොමු වෙන්න. දැන් බලන්න දැන් මේ ආනාපාන සතිය හොඳින් දියුණු කරද්දී බලන්න ටිකක් තමන්ගේ සිතුවිලි පැත්ත. හොඳට ආනාපාන සතිය සංසිඳනහම බලන්න මේ තමන්ගේ හිතේ විවිධාකාර සිතුවිලි ඇති වෙනවා. ඒවා එහෙම පොඩ්ඩක් එක එක දේවල් කරනවා ඊළඟට නැති වෙලා යනවා. ඉතින් ওই විදිහට එක්තරාන්දමකට චිත්තානුපස්සනාවක් තව දියුණු කරන්න. දියුණු කරලා බලන්න මේ සිතුවිලි වලටත් සිද්ධ වෙන දේ. තව ඒ පැත්තත් තව ටිකක් දියුණු කළා බැලුවොත් Tamanටම හොයාගන්න පුළුවන් මේ මේ දැන් මේ කරන කාර්ය හරහා කොහොමද මේ කරන මෙතෙන්දී සිතුවිලි හටගන්නේ කොහොමද? ඒවා පවතින්නේ කොහොමද? ඊළඟට මේ සිතුවිලි මොන මොන හේතුන් නිසාද හටගන්නේ? ඉතින් ওই විදිහට අපිට පොඩ්ඩක් අපේ හිත ගැන විමසිලිමත් වෙන්න පුළුවන් නම් එතකොට නුවණ දිනු කරන පාරකට අපි තව තව නැඹුරු වෙනවා. එතකොට අපිට ප්‍රතිරණය කරන්න පුළුවන් මේ හරහා දැන් මෑනියන්ට විවිධාකාර විතර්ක තියෙනවා නම් සැක සංකා තියෙනවා නම් තව තව ටිකක් නුවණ දියුණු කරන පාවතට යොමු වෙන්න. එතකොට පුළුවන් Tamanටම තීරණය කරන්න මේ තමන්ගේ තමන් තුළ මමත්වයේ කොයි පමණකට මේ මගේ හැරලා තිනවද මමත්වයේ යට ගිහිලා තිනවද ඊළඟට අවශ්‍ය කරන නුවණ දියුණුලා තිනවද මේ වගේ දේවල් එතකොට මේ නුවණ දියුණු කිරීම හරහාමයි තේරුම් ගන්න සිද්ධ වෙන්නේ අපිට අර එකපාරටම කියන්න අමාරුයි මේ මමත්වෙන් නැහැ කියන එක කියන්න අමාරුයි. මොකද සම්පූර්ණයෙන්ම කියන්නේ අහං අස්මීති කියලා ඒ ධර්මයේ විස්තර වෙනවා. මේ මමත්වය සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ රහත් වුණාම කියලා කියනවා. ඒ නිසා හැබැයි ප්‍රබලම කියන්නේ සංයෝජන තුන නම් මමත්මේදී නැති වෙලා යනවා කියලා කියනවා. ඒ නිසා පොඩ්ඩක් තවදුරටත් මේ භාවනා ක්‍රම හරහා චිත්තානුපසනාවකට යොමු වෙලා සිත දිහා පොඩ්ඩක් බලන් ඉන්න තව යොමු වෙන්න. එතකොට Tamanට තීරණය කරන්න පුළුවන් මොන මොන මොන මොන සිතුවිලි Tamanගේ හිතේ ඇති වෙනවද මොන මොන විදිහටද ඒවා සිද්ධ වෙන්නේ කියලා Tamanට තේරුම් ගන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. හොඳයි පින්වත්නි අපි පැය එකමාරක වගේ කාලයක් අදත් ධර්ම සාකච්ඡාවක නිරත වෙලා තියෙනවා. මේ විදිහට අපි රැස් කරගත්තා වූ සියලු කුසල් දෙවියන් ඥාතීන් ඇතුළු සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී සහගත සිතින් අපි බෙදා හදා ගනිමු.